අවසරයි ගෞරවනීය මේනිනාචිකේ මෑණියන්ගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩපිළිවෙලේ අන්තිම දවසේ ඉතින් අපි මේ පැයේ කහමාර ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වශයෙන් ඉතින් මම මේ ආරාධනා කරනවා කියන ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා යතරමැද දැන්ට ලිඛිතව ප්‍රශ්න දෙකක් තියෙනවා ඒ අනුව අපි වැඩසටහන පටන් ගනිමු ඊට පස්සේ මේ සභාවෙන් පරණ ප්‍රශ්න අනුව ඉදිරියට යන්න බලාපොරොත්තු ගරු ස්වාමීන් වහන්සේ විපස්සනා භාවනා වඩන අතර වෙන්නේ නැති ලබන ඥාන විස්තර කර දෙන්න. ඇතර මේ ටිකේ මේක තමයි විස්තර කෙරුවේ. ඒ එක එක එක එක විසුද්ධිය අනුව මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වම එක එක ඥාන ඉතින් ඒක අර විසුද්ධි මේ දෙකම යනකොට මේ එකක් දිගේ ගියොත් අනිත් එක මිස් කරනවා. ඒක නිසා මේ මේ පහුගිය දවස්වල දේශනාවට අහුම්කම් දෙන්න එක එක එක වෙලාවට එක එක ඥාන වශයෙන් විස්තර ගිය කතාව විසුද්ධි අස්සෙමයි තියෙන්නේ. ඒ නිසා මේ කෙටි සටහනක් විදිහට කියනවා නම් මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරන විසුද්ධි, කාංකා විතරන විසුද්ධි අතර නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන, සම්මසන ඥාන වැටෙනවා. ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකොට තරුණ උද්‍යප්පේසා බල උද්‍යප්පේ වැටෙනවා. ඊට පස්සේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී ඊතුරු මේ බලවත් විපස්සනා ඥාන නවමහ විදර්ශනා ඥාන කියන බංග ඥාන බයතුපට්ඨාන ඥාන ඇත්තට මේකේ මුල්ම කොටස තමයි ඔය උද්‍යප්පේ ඥාන කියන්නේ බංග ඥාන බයතුපට්ඨාන ඥාන අන්තිම දක්වා මේ සංකාරූපේක්ඛා දක්වා වැටෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මාර්ග ඥාන ඵල ඥාන. ඉතින් අර විසුද්ධි හතේම තමයි මේවා සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒක නිසා එකක් මේ විසුද්ධිය වල අතුරු විස්තර වශයෙන් තමයි ඥාන සම්බන්ධ වෙන්නේ. ඒටි ඒ ටික ඇත්තටම ඔය මේ සත්‍ය විසුද්ධි ක්‍රමයේ විපස්සනා භාවනා ක්‍රමයේ ඥාන දර්ශන ඥාන කතා ඔක්කොම ඔය අර ලොකු සාංශිකේ සත්‍ය විසුද්ධි සහ විදර්ශනා ඥාන කියන පොත ඒක කියවන්නේ ඒකේ ලස්සනට ඒ ඇතර මහසිසාරික පොතේත් ඒකම තමයි තේමාව. විසුද්ධි මාර්ගයේත් ඒකම තමයි තේමාව. මේ කෙටියෙන් සඳහන් කරන්න කෙටිත් නෑ. ලොකු සාංශික පොතේ තියෙනවා ඒ විස්තරය. ගරු ස්වාමීන් වහන්සේ ආස්වාස් ප්‍රසවාසයේ සංසිඳී ශුන්‍යතා අවස්ථාවට පැමිණි පසු වේදනා සංඥා ආදී දැනෙන සිට අනින්ද්‍රිය බද්ධ විඥානයේ යනු යනු කර්ණයන් පැහැදිලි කර දෙන්න මේ අනින්ද්‍රිය බද්ධ විඥානය කියන එක මේ ප්‍රශ්න කර ප්‍රකාශනයක් මොකද එහෙම ත්‍රිපිටකයේ සඳහන් වෙලා නැහැ නමුත් ඉන්ද්‍රියබද්ධ විඥානය කියන එක සඳහන් වෙලා තියෙනවා. ඉන්ද්‍රියබද්ධ විඥානය කියන එක ඇහ කන දිව නාසය කය කියන ඉන්ද්‍රියන් හා සම්බන්ධ. ඉතින් ඒකෙන් යම් වෙලාවට සමුගෙන ආනාපානියත් නොදැනී ඇතුළට ගියාට පස්සේ ඒකට ඉන්ද්‍රියබද්ධ නැති විඥානය කියන අදහසෙන් අනින්ද්‍රියබද්ධ විඥානය කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ ඊට පස්සේ වේදනා සංඥා චෛතසික වෙනවන හිතෙන් ඉන්ද්‍රයන් සම්බන්ධ නැතුව එවුවා මේ තමයි අනිත්‍යපත් විඥානය කියලා කියන්නේ. නමුත් ඒන වේදනා කයට සම්බන්ධ නම් කය යම් කිසි තැනකට හෝ කාය විඥානයේ සම්බන්ධ වෙලා ඉතින් ඒක ඒ මේ කරන එකන තමයි තේරුම් ගන්න ඕනේ සැප දුක් වේදනා කය හා සම්බන්ධයි සෝමනස දෝමනස වේදනා හිත හා සම්බන්ධයි හිත හා සම්බන්ධ ටික තමයි අනිත්‍යබද්ධ විඥානය කියලා කියන්නේ කය හා සම්බන්ධ දේවල් සැප දුක් වේදනා කාය ආසවල් තන කියලා සම්බන්ධ කරන්න පුළුවන්. ඒව වැටෙන්නේ ඉන්ද්‍රිය බද්ධවයි, කාය ඉන්ද්‍රිය සම්බන්ධවයි. ඉතින් ඒ නිසා මේවා මේ ඔය හිතන විදියට මේ මේ සබන් කෑලි වගේ, චීස් කෑලි වගේ, gadol වගේ වෙන් කර කර වෙන් කර දකින්න හැම කෙනාම ඉල්ලන්නේ ඒක තමයි. එහෙම එකක් නෙවෙයි මේ විස්තර කිරීම සඳහා දෙන නමක් විතරයි. ඒ නම දීපු ගමන් ඉතින් ඒක පැකට් කරලා ඉල්ලනවා. එහෙම පැකට් කරන්න බෑ පැකට් කරන්න පුළුවන් නම් යනකොට පාරදී මගේ තියලා පය හැප්පිලා වදින්න මේ පය. එහෙම නෑ. එනිසා මොකක් හරි නමක් දාපු ගමන් ඉලක්කමක් කියපු ගමන් ඉතින් ඔක මේක දන්න නිසා වෙන්නේ නැති මේ අටුවාචාරින් වහන්සේලා මේ ලයිස්තු හදලා තියෙන්නේ. මොකද එතකොට කට්ටිය ඔක්කොම අමතක කරලා මේවා කියවන්න පටන් ගන්නවා. කටපාඩම් කරන්න පටන් ගන්න නිසා ඉතින් මේ නමක් කලසෙන් දාපු ගමන් ඇයි ඒක දිගේ දුවනවා. ඒ කියන්නේ හිතාන ඉන්නවා එතන තමයි රහස තියෙන්නේ කියලා. එතන තමයි මේකේ ගැඹුර තියෙන්නේ කියලා නෑ මේවා නිකන් හුදු සංඥා විතරයි. යමක් අවබෝධ කිරීම සඳහා පාවිච්චි කරන හුදු රූපක. හුදු සංඥා ඉතින් එව්වත් මේ වැඩි අල්ලගත්තොත් ඒ වගේත් නතර වෙනවා. ඉතින් ඒක පාවිච්චි කරන්න ඕන ප්‍රයෝජනේ සලකලා ඉන් එහාට ඒකේ දෙයක් නැත්තේ. ආ සමිතේ සනිමිත් සමාධිය කියන්නේ ඒකම නිමිති නොදෙන්නේ. ඒක ඒක දැන් මේ මේ මේ මේ කතා කරන්නේ අනේ අන්ද්‍රියපත්‍ය විඥාන කියන්නේ විඥානේ පැත්තෙන්. එතකොට මේ නිමිති පැත්තෙන් බලනකොට සංඥා පැත්තෙන් සංඥා නෑ නිමිති නෑ. ඉතින් ඔය වචනේ පස් පැත්තකින් කියයි. රූප වලට එකයි, වේදනා වලට එකයි, සංඥා වලට එකයි, සංස්කාර වලට, විඥාන වලට එකයි. හැම දෙයකම නිකන් ඒ යෝගාවචරයට රසවත් වෙන්න ලස්සන වචනයක් හදන්න. දැන් මේ දවස්වල ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ කරන්නේ ඔච්චරම තමයි. අලුත් වචන ටිකක් හදලා අලුත් තියරිස් හදනවා. ඒකල්ල විකුණනවා. මොකක්වත් අලුත් දෙයක් නැහැ. ඔක්කොම තියෙන්නේ අරකට මේකට අලුතෙන් වචන ටිකක් කොයින් කරනවා. කොයින් කළා අපි මෙන්න මෙහෙම දෙයක් හොයාගත්තයි කියලා කියනවා. මොකක්වත් නැහැ වචන ටිකක් විතරයි තියෙන්නේ. එංගලන්තයේ ඇමරිකාවේ දෙකේම යුනිවර්සිටිස් වල කරන එකම එක දෙයයි. අලුතෙන් වචන ටෙස්ට් එකක් දාලා අලුතෙන් මේ එකම මොකේකට හරි අලුතේ වචන දෙකක් දාගන්න. දාලා වචනේ කොයින් කරලා ඉවල ඒක විකුණන. අපි ගිහිල්ලා මහලු කොට ඔක අරගෙන ආවිල්ලා බලනකොට අර තිබුණු පුස්කාප් එකක්ම තමයි රීකන්ඩිෂන් කරලා දීලා තියෙන්නේ. ඒ නිසා ඒව වචන විතරයි හැබැයි sannivedanයේදී කාට හරි කියලා දෙනකොට ක්‍රෙඩිබිලිටි එක එන්න විශ්වාසය එන්න පුරුදු නමක් කියන්න. බරපතල නමක් කියන්න. කිව්ව ගමන් කන. හැබැයි අර එකම තමයි. එකම තේ තමයි මම මගේ ඔය පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකට ගිහින් ඉවරලා මේ මට ප්‍රශ්නයක් ඇහුවා ඇයි මේ තියරික කරන්නේ නැතුව ප්‍රැක්ටිකල් වලින් පටන් ගත්තේ කියලා. මම පටන් ගත්තේ ඇත්තටම ඉන්ස්ටිටියුට් එක පටන් ගන්න ඉස්සෙල්ලා මම රිසර්ච් එක පටන් අරගත්තා. අනිවාර්යයෙන්ම ඉන්ස්ටිටියුට් එකේ පළවෙනියට රෙජිස්ටර් වුණා. රෙජිස්ටර් වෙලා කතා කරන වෙලාවේදී මම MS එකට රිඩියුස් කරලා ගියාට පස්සේ ඉන්ටර්විව් එකේදී කිව්වා ඇයි ෆීල්ඩ් රිසර්ච් පටන් අරගත්තේ මේ තියරි එක දන්නේ නැතුව. ඊට පස්සේ මම ගියා උඩරට මිනිස්සු ගොවිගම මිනිස්සු ගොවිතැන ගැන අලුතෙන් ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකට යන්න දෙයක් නැහැ අපට. අවුරුදු પરම්පරා ගානේ ගොවිතැන තමයි කරලා තියෙන්නේ. අපි වතු වලට කියන්නේ කැන්ටියන් semi forest type gardens කියලා. ඒකට අලුතෙන් අපිට ඉගෙන ගන්න දෙයක් නැහැ කියලා. එහෙනම් තීරි වැඩක් නැහැ කියලාද කියන්නේ කියලා. මොකද එහෙම මං කියන්නේ මං කියන්නේ මං ගව මට කළු ලෑල්ල කියලා දෙනකොට ඒ තියරි එක තේරෙන්නේ මට ප්‍රැක්ටිකල් අවබෝධය තියෙන නිසා තමයි. ඕකට දාන නමක් විතර ඕගොල්ලෝ අපට උගන්වන්නේ. ওই ෆෝමියුලා එකට දාන නම විතරයි. මෙන්න මේකට මේ තියරි එක මේ මේ මූල ධර්ම කියනවා කියන එක විතරයි කියලා. ඉතින් කිව්වා ඒක හරි අපහාසයක් නේ කියලා තියරි එක. එහෙම කියනවනේ ඒක තියරි එක මං කියා බෝඩ් එකට කතා කරලා හැම පොලිටිෂියන් කෙනෙක්ව පාර්ලිමේන්තු එකේ ඉන්න පොලිටිකල් සයන්ස් කරලා තියෙනවද කියලා. ඔබ ජයට වැඩ යන්නේ නැද්ද කියලා. පොලිටිකල් සයන්ස් කරලා කී දෙනාද ගිහිල්ලා ඉන්නේ. ඊට පස්සේ hina වෙන්න පටන් ගත්තා. ඥාන පටන් ගන්නකොට මම කිව්වා මේ ඕනම දෙයක් මට තේරෙනවා නම් තේරෙන්නේ මම ඒක දන්නවා. ඒ නම මේකයි කියලා දන්නේ නැතික විතරනේ උතන තියෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ නේ. අපිට යමක් තේරෙනවා නම් ඒ කියන දෙයට මේ නම කියනවා කියන එක විතරයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. නැත්නම් අපිට තේරෙන්නේ නැහැ නේ. ඒක නිසා ඕකේ තේරිල්ල ප්‍රශ්නයක් මට නැහැ කිව්වා. මේ මෙච්චර වටිනා දෙයකට මේ මූල ධර්මය කියනවා. මේ තියරම් එක කියලා කියනවා. මේ ප්‍රමේය කියලා කියනවා ඔච්චරයි. ඒක නිසා තියරි වලට එච්චරම ඉතින් ඒකට ඇත්තටම බෝඩ් එකේ එච්චර කැමති උනේ නැහැ. කැමති නැහැ මම අහන අහන එකට ඒ විදිහටමයි කැපෙන්නමයි උත්තර දුන්නේ. ඉතින් කොහමරි පාස් වුණා. ඒක නිසා මේ ওই බරපතල වචන වලට අහු වෙන්න එපා. බරපතල වචන අහුවෙච්චාම වෙන්නේ තමන්ගේ අර වටිනා දැනුම පුංචි වෙලා වටිනා නමක් කියන මනුස්සයාට සලූට් ගහන්න පටන් ගන්නවා. නිකන් මූල ධර්ම දන්න ඔක්කොටම හිතන මේ මිනිස්සු ඔක්කොම දන්න කියලා. දන්න මගුලක් නැහැ. ඔය මූල ධර්ම කාර මොනවක්වත් දන්නේ නැහැ. මේ ප්‍රැක්ටිකලි අපි දාඩිය දාගෙන භාවනා කරලා ගන්න අත්දැකීමත් එක බලනකොට ඔය බරපතල වචන දැම්මට තඹයකට ගණන් ගන්න එපා. මූල ධර්මේ දන්නේ නැති මිනිහා තමයි බරපතල වචන හරබයික්ට යන්නේ. දෙකක් ප්‍රශ්න කරන්න පටන් ගත්තොත් මිනිහා බිම. ඔය මොකද්ද ඔබ කතා කරනක මුල මොකද්ද මැද මොකද්ද අග මොකද්ද කිව්වොත් නෑ අසවල් පොතේ මෙහෙම තියෙනවා අසවල් පොතේ මේ. ඒව ඔන්නේ උඹ දැකලා තියෙනවද? දැකලා තියෙනවා තියා හිතලවත් නැහැ. ડોક્ટર ෆර්නෑන්ඩ් ඉන්න කාලේ කියන ඔය තාමත්ම මේ නම කියන්න හොඳ නැහැ ලෝකේ වැදගත් ප්‍රසිද්ධ පුද්ගල නිසා පුනරුත්පත්ති වෙනගෙන දුන්නලු ටෝක් එකක් මොකුත් නැතලු පුදුමාකාර විස්තරය සහිත. ඉතින් අපේ ලංකාවෙන් ගියේ ඔල මොට්ටර සෑම දිනම අහකට ඉන්නවලු වැද්දාගත් ආයට පින් ඩ්‍රොප් සයිලන්ස්ලු. විනාඩි 55ක් දුන්නලු පුනරුත්පත්ති ගැන ඇමරිකාවෙන් ඉඳලා ඇවිල්ලා අපට. ඒකල ඇවිල්ලා වලු විනාඩි 5ක් තව තියෙනවා කාට තියෙනවා ප්‍රශ්නක් තියෙනවා නම් අහන්නයි කියලා. টপ ක්ලාසු ටෝක් එක. ඉතින් ඔක්කොමලා විශ්නිම් විතර බලන්න ඉන්නවලු මේ පුනරුත්පත්ති අතේ පැලෙන්න ඔප්පු කරලා ඉවරයි. විනාඩි 55ට. ડોક્ટર ෆර්නෑන්ඩෝ ඔලු are you believing reincarnation කියලා. they say kya hai? I have never thought about this question. ලෝකේ පුරා යමින් ඔක්කොටම උගන්වන පුනරුත්පත්ති තියෙන මිනිහ පිළිගන්නේ නැහැ. පිළිගන්නවත් නැති කියලා උතන්නේත් නැහැ. ඉතින් ડોක්ටර් කියනවා මට කතා කරලා කියනවා මං ඇහුවනම් අහන්න හිටියේ පුනරුත්පත්ති පිළිගන්න ඔබ කළ යුත්තේ මොකද්ද මේ වෙලාවේ කියලා. ලෝකේ වටේ මේ ටෝක්ස් දෙන එකද ඕක ඉවර කරන්න වැඩ කරන එක නේ කරන්න ඕනේ අනුන්ට බයිලා කී කෑ විතරක් තියෙනවා රටවටේ ඒක අහන්න ඉස්සලා මිනිහා කළා අයියා නෙව තෝට බඩ් ඩිස්කෂන් කියලා. උන් ඕම ලෝකයක් මේ අපි කතා කරන ලෝකේ. මේ ප්‍රැක්ටිකලි වැඩ කරන මිනිස්සුයකට අහලෙන් යන්න බැරි කට්ටිය තමයි කොඩි දාගෙන කොන්ෆරන්ස් තියාගෙන ඔය සෙල්ලම් කරන්නේ උන් ෆීල්ඩ් එකේ නැහැ. ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සු වලට යන්නෙත් නැහැ. රූපසුන්දරී තරඟ වලට ලස්සන කෙල්ලෝ ඉන්නවා කියලා හිතන්නේ. <laughs> ඒක බරු. කවදාක රූප සංඥා තරංග වලට ලෝ ඉන්න ලස්සනෙන් තේරෙන්නේ නැහැ. ලස්සනෙන් යන්නේ නැහැ. කුලකාන්තාව යන්නේ නැහැ උඩට. නිසා රූප සංදිර තරංග වලින් රූප සංදිරිය තේරෙනවා. විභාග වලින් දැනුම තියෙන මිනිස්සු තේරෙනවා කියන්නේ ඕවා තන්නේ කරබරු. තන්නේ කර ඕගනයිසේෂන් එකක් විතරයි මේ ඕගනයිසේෂන් එක හදාන රූල්ස් වලට කැමති නම් පාස්. නැත්තම් බෑ. ওই නඩු දිනනේ ඔක්කොම යුද්ධයට නෙවෙයි හරියට උසාවියේ කතා කරන්න දන්නවනම් දිනුවා. ඒ වගේ විකාර ලෝකේ ඔය වටපතල වචන මම ටිකක් අල්ලගෙන තියා ඉන්නවා නිකන් දන්නා වගේ පෙන්න. ඒ වෙලත් ගණන් ගන්නෑ. ගණන් ගත්තට මම තම්පීක සැලකිල්ලක් නැහැ මේ බරපතල වචන වලට. හැබැයි sannivedanayට සමාජලාට අපිට උදව් උපකාර වෙනවා. අර දෙන්නට මේක භාෂාවෙන් කතා කරන්න පුළුවන්කම නැත්තම් අහුවෙන්න යන්න එපා. අහුවෙන්න එපා ඔය බරපතල වචන කතා කරන කිසි කෙනෙක් ගාව ගත යුත්තක් නැහැ. වැඩ කරන මනුස්සය ගාව ඒ බරපතල මුකුත් නැහැ. මනුස්සය වැඩ කරනකොට තේරෙනවා ඇඟෙන් නැසන් සබ්ජෙක්ට් එක තේරෙනවා කියලා. ඒ නිසා අපිට ඕන කරලා තියෙන බරපතල දේට බය වෙන්නත් එපා. ඒව නිකන් මේ මේ බොරු පූ වැඩ. නමුත් වැඩේ ඉගෙනගෙන මේක දැනගත්තොත් එහෙනම් ඒක යන ඕන තැනක ඒ තමන්ගේ තෙද පවත්වන්න පුළුවන් ගතිය තියෙන තෙද කියලා කියන්නේ කවුරක්වත් තලන්න පෙළන්න නෙවෙයි. පපුව දීලා මූණ දීලා යන්න පුළුවන් ගතියක් එනවා. ඊගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගැඹුරු භාවනාව පිටාම සරල ලෙස අපට කියා දුන්න ආකාරය අතිරමණීයයි. ඊටමත් උචරයි, උත්කෘෂ්ටයි. ඔබට සුඛාපටිපදා කිප්පා විඤ්ඤා නිවන ලබා ගැනීම සඳහා මෙතන රැස් වී සිටින සියලු දෙනා සීල භාවනා යෝගීන් කුසල් අනුමෝදන් වෙත්වා. සාදු සාදු. මදි යොමලියුන්තා දෙක තුනක්වත් එන්න ඕන නැහැ. අන්තිම දවසේ එනකොට තුන් හතර දිනක් ලියනවා මේ මර දන්නේ මගේ අනිත් නිවන් සප ලැබේවා. තියෙන්න ඕනේ දැනකට. කොහොමද අපිට තව පැයක් විතර පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙනවා. ලිඛිත ප්‍රශ්න સમાප්තයි. ඒක නිසා මම ආරාධනා කරනවා. මෙන්න මොන හරි සුදුසු දෙයක් තියෙනවනම් මේ වෙලාවට හැටියට සාකච්ඡා කරන්න ඉදිරිපත් කරගන්නයි කියලා. හේතු ඵල ධර්මය ගැන බලනකොට නාම රූප කොන්ටෙක්ස් එකේ රූප වලින් රූප ඇති වෙන විදියට උදාහරණයක් තමයි. බාහිරේ තියෙන උණුසුම නිසා ඇඟ රත් වෙනවා. බාහිරේ තියෙන තේජෝ ධාතුව යම් මට්ටමට යනකම් අපේ ඇඟ ඇඟට ඒ කියන්නේ අපේ කම්ෆර්ට් සෝන් එකේ තියෙන තාකල් මොනවක් කරන්න ඊට මට්ටම ගිය ගමන් අපේ ඇඟ ඊට සාපේක්ෂව එක්ක দাঁඩි දාන්න ගන්නවා සීතල වුණොත් වේවුලන්න ගන්නවා එතකොට ඒ ඇතුළත පාර වෙන තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවත් එක්ක තමයි ඒ රූප ධර්ම නිසා මේ රූප ධර්මේ පහළ වෙන්නේ. එතකොට සක්මන් කර කර ඉන්නකොට තමන්ට ඇඟේ රස්නිය දැනිලා හේවණක් ළඟින් යනකොට හිතෙනවා මේක සැපයි. අවුවට යනකොට ආය උණුසුමයි. එතකොට උෂ්ණ වැඩි උෂ්ණ වෙලාවක නම් එතකොට මේ බාහිර ඇතුලේ තියෙන තේජෝ ධාතු අණුව බාහිර ලෝකේ අපට මේක සැප මේක දුක වශයෙන් බාහිර බාහිරේ තියෙන ඌවසෝ හේවන ඒ වෙලාවට අපිට තද බලපෑමක් ඇති කරනවා. ඒ විදිහට මේ තේජෝ ධාතුව හරහා කියලා දෙන්න පුළුවන්. ඒකට ආපෝ ධාතුව හරහා ගත්තාම කියනවා නිකන් මේ අයිස් කැල්ලක් දාලා විදුරුවක පියන වහලා තිබ්බහම විදුරු පිටපැත්තේ වතුර බින්දු බැඳෙනවනේ. මිස්ට් එකක් හැදෙනවනේ. ඒ වගේ තමයි මේක ඇතුළෙත් මේ ශරීර ඕනට වැඩි සීතල වෙච්චාම ඒ බාහිරේ දේවල් උනත් බාහිරයට පවා ඒ සීතල සංක්‍රමණය වෙලා වතුර නෙමෙයි සංක්‍රමණය වෙන්නේ සීතල සංක්‍රමණය වෙලා එළියේ තියෙන වතුර පිටුකරන කැටිකරන දියරු මේ ජල වාෂ්පපත් කරන්න පුළුවන් ඒ වගේ පිටත තියෙනවා නම් අධික සීතලක් ඇතුළටත් ඒ වගේ ඇතුළේ තියෙන ජල වාෂ්ප ඝනකරන ද්‍රව බවටපත් කරන්න මේ ශක්ති දිගින් දිගට වැඩ කරන නිසා මේ හතර ආකාරය රූප නිසා රූප රූප නිසා නාම නාම නිසා නාම නාම නිසා රූප කියන හතර බැලුවාම මේ නතර වෙලා ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයට වැඩි දෙයක් තියෙනවා මේ චිත්තක්ෂණ හැම වෙලාවෙම අජන්ත බහිද්දා කියලා අපි බෙදන්න ගියාට එහෙම සම්බන්ධයක් නැහැ ඇතුළත රස්නේ නම් පිටතට රස්නේ පිට කරන නැත්නම් පිටේ රස්නේ ඇතුළට ගන්නවා ඒක මේ ඕනම පද්ධතියක තියෙන ජීවත් වෙන එක විතරක් නෙමෙයි ගලක් වතුරට දාපුවාම රත් වෙච්ච ගලක් ඒ ගලේ උණුසුම වතුරට යන අතර වතුරේ සීතල ගලට එනවා. ඉතින් මේ වගේ පද්ධතියක් මිසක්ක මේ මේක ජීවියෙක් විශ්ින් කරන බිහෙවියරල් වෙනසක් නෙවෙයි. හැසිරීමේ ස්වරූපයක් නෙවෙයි ධාතු ස්වරූපයක් තියෙනවා. උණුසුම් තැනකට යනකොට උණුසුම වැටෙනවා. ඒකට ප්‍රතික්‍රියා කිරීම විතරයි ජීවියට අයිති කොටස. ඒක එන්නේ තණ්හාමාන දිට්ඨිය හරහා. ඒක මේ ගලක් වතුර දාපුවම මිනිසෙක් වතුර දාපුවම අතර වෙනස මිනිසයාට හැඟීමක් තියෙනවා. මේක සැපක් මේක හොඳක් මේක සංසන්දනයක් තියෙනවා ඒක තණ්හාමාන දිට්ඨිය හරහා යන්නේ නැත්නම් මේ ජීවත් වෙන ජීවත් නොවන දේවල් වල ක්‍රියාකාරකම් අනුව මේ ලොකු වෙනසක් නැහැ මූල ධර්ම වල ඒ ඒ හයිඩ්‍රජන් නැත්නම් ජලය තියෙන්නේ ගංගකද අපේ ඇඟේද කියලා ඒ හයිඩ්‍රජන් ජලවන්තෝ දන්නේ නැහැ මේ ඇඟේ තියෙන වතුර ඒක තියෙන සෛලයක් ඇතුළේද නැත්නම් මූත්‍රාවලද නැත්නම් ලේවලද නැත්නම් වතුරේ කැලණි ගංගේද මහලි ගංගේද කියලා ජලාංශවල කාටවත් දැනීමක් ඉන්නේ අපි හිතනවා ඒක තියෙන කැලණි ගංගේ තියෙනකොට ඒක අජීවී ද්‍රව්‍යයක තියෙන අපේ ඇඟට ආවම සජීව වෙනවයි කියලා. එහෙම කිසි වෙනසක් නැත්තේ. ඒ නිසා ධාතුන්ට කවදාකවත් අන්නාමාන දිටි ආරූඪ කරන්න බෑ. ධාතුන් වලට කොච්චර ආරූඪ කරන්න කියත් ඒගොල්ලෝ ඇඟට ගාගන්නෙත් නෑ. නිසා ධාතු මනසිකාරයෙන් බලනකොට මේ මිනිස්සයා මේ කොයිදෝ තියෙන එකක් ඇඟේ දාගෙන මම කියාගෙන ඒකේ උණුසුමට සිසිලට සැලෙන හැටි බලනකොට තණ්හාමාන දිට්ඨි නිසා නැත්තම් මේ රාග දෝෂ මොහ නිසා සැලෙනට දිහා බලනකොට අන්තිමට ඒ ධාතු ගුණ පැත්තක ගිහිලා තමන්ම ඒකට සැලෙන එක ප්‍රතික්‍රියා කරන එක නිසාම දුක් පීඩා කරදර රාශියක් අරගන්නවා ඒක නිකන් ධාතු ස්වරූපයෙන් බලන්න පටන් අරගත්තොත් තමන්ට තමන්ගේ තැවීමම තමන්ගේ පෙළීමම අනුන්ගේ එකක් වගේ බලන්න. නැත්තම් මේ පරීක්ෂණාගාරයක තියලා කරලා විද්‍යාඥයෙක්ගේ පරිශ්‍රණය දිහා බලන වගේ බලන්න පුළුවන් තත්යකට එන හොඳට ධාතු මනසකාරයේ මේ සීහිලා පැහිලා එන වෙලාවට. ඒක ඉන්නේ කලාතුරකින් නෙමෙයි. ඔළුව නෙමෙයි. ඒකට පටවි ධාතු. පටවි ධාතුව පාත් වෙලා පටවි ධාතුවට එනවා ඉතිච්චරයි. මේක ඔලුව කිව්වොත් ප්‍රශ්නේ තියෙන්නේ. ධාතු මනසිකාර බලනකොට ඔලුවක් කොහෙද තියෙන්නේ? ධාතු මනසිකාර බලනකොට පටවි ධාතුව පටවි ධාතුවට යනවා තේජෝ ධාතුව තේජෝ ධාතුවට යනවා මේක ඔලුව කියාගත්තොත් ලොකු ප්‍රශ්නයක්. ඇඟ කියන්නේ ධාතු මනසිකාරයෙන් පිට දෙයක්. ධාතු මනසිකාරන මේකේ තියෙන හතර මහා ධාතුන් තුන ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ විදියට වැඩ කරනවා. මැරුණාට පස්සේ කොහොමද තෑෂ් ටු ඈ සොයිල් ටු සොයිල් කියලා අන්තිමට අලු ටික අලු වලට යනවා වතුර වතුරට යනවා කියන එක නේ මරණයේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඕක මේ මට වුණා කිව්වට මගේ ඔළුවට වුණා කිව්වා ලොකු ප්‍රශ්නයක්. ඔය ඔළුව මගේ හින්දා නැත්නම් ධාතු මනසිකාර ප්‍රශ්න නිසා නෙවෙයි. නිසා ධාතු මනසිකාට යනකොට එන අත්දැකීම කායික ඉන්ද්‍රියන සම්බන්ධ කරන්න එපයි කියන. සම්බන්ධ කරපුවම අර પરමාර්ථ ධර්ම ආය සම්මුතියට වටලා Tamanට මේක මරි ප්‍රශ්නයක් වෙනවා. ධාතු මනසිකාරේ නම් අභ්‍යන්තර පඨවි ධාතු බාහිර පඨවි ධාතු දෙකම පඨවි ධාතු විතරයි. අභ්‍යන්තර තේජෝ ධාතුව ඇතුළත තේජෝ ධාතුව දෙකම තේජෝ ධාතුව විතරයි. ඒක ඔළුවපත් වෙනවා කියන දැනේ. ඔළුව කියලා කියන්නේ සම්මුතියගෙන තියෙන එකක්. ඇත්තට ඔළුව නැති නිසා එහෙම හිතෙන්නේ. ඔළුව තියෙනනම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක ඒක අල්ලගෙන දැන් මගේ ඔළුව මෙහෙම තියෙන එක හොඳ නැහැ කියලා ඒතර ප්‍රශ්න තියෙන. නැතුව ධාතු මනසිකාරවත් භාවනාවක් නෙවෙයි. ඒ නිසා අතපය ගැසෙනකොට රත් වෙනකොට ඒකේ ධාතු, ඒකේ භාව, ඒකේ ස්වභාව, ඒකේ පෞද්ගලික ලක්ෂණ බලන මිසක් මේ මගේ අත, මේ මගේ කට, මේ මගේ බඩ කිව්වොත් එහෙම අර પરමාර්ථ වෙසේ යන්න හදන ධර්මයේ ආය ඇදලා සම්මුතියට දාගැනීමක් තමයි වෙන්නේ. ඒකේ ඒ එක තැනකදී දෙක පටලවිලා තියෙන තුන් ගන්නනවා. මේක ඇඟ වශයෙන් බලන්න එපා ධාතු වශයෙන් බලන්න කියලා. ධාතු වශයෙන් බලන්න මේ ඇඟ පාවා දෙන්න ලෑස්ති වෙන්න. මේ ජීවිතේ පාවා දෙන්න ලෑස්ති වෙන්න. එතකොට පුළුවන් මේක ධාතු වශයෙන් බලන්න. මේක නැත්නම් මම මාගේ කියන හැඟීමෙන් බැලුවොත් මගේ ඔළුව මගේ කට කිව්වොත් එතකොට ඒ අර ජී කාය ජීවිත নিরপেক্ষව ඒක දිහා බලන්න පුළුවන් ගතියක් එන්නේ නැහැ. ඒතර කරගෙන කරගෙන යනකොට මේ අවස්ථාවේදී හිත දෙන්නේ නැහැ. හිත අවුල් කරනවා මේ වැඩේ දැන් මෙහෙම ඉඳලා පුළුවන් ද කරන්න එක හරියද මේක වැරදිද කියලා සැකේනවා. නමුත් ඒ එතනදී කාය ජීවිත নিরপেক্ষ වෙන්න දෙයක් වෙච්චාවයි. මම මේ ගත්ත සතිය කඩා ගන්නෑ, ගත්ත ගැම්ම කඩා ගන්නෑ කියලා ඉස්සරහට ගියාට පස්සේ තේරෙනවා. ඒකට ඕනේ නම් කනගාටු වෙන්න පුළුවන්, ඕන නම් කනගාටු නොවී ඉන්න පුළුවන්. බුදුරජාණන් ජීවිත ඉදිරියට යන්න මේ ගැන සැලෙන්නේ නැති මනසක් හදාගන්න. සැලෙන මනස තමයි නොදියුණු මනස කියලා කියන්නේ. එතනilla තමයි අපි අතෙන්ද යන්නේ. ඒ නිසා සැලෙන වෙලාවදී මතක තියාගන්න ඕනේ මම මේක මේක පූජා කරලා තියෙන්නේ. මේ කය පූජා කරලා තියෙන්නේ නෑ වුණත් දිග ඇරුණත් මොනවා වුණත් මම සතිය විතරයි බලන්නේ. එහෙම නැත්නම් මේ සතියේ ගැම්ම එක දිගට පවතින ගතිය සමාධිය විතරයි මේ ශරීරේ নানা ආකාර විකාර වෙනවා. හොඳට නිදාගත්ත පොඩි එකෙක් දිහා බලන කොයි වෙලාවෙත් දඟල දඟල ඉන්නේ. ඒ නිදාගත්තයි කියලා ඉන්න යාගේ ශරීර ක්‍රියාවලිය දිගටම යනවා නින්දෙදි. ඒ තමයි ඇඟ හැදෙන වෙලාව. ඉතින් ඒ වගේ මේකටත් එයාගේ ස්වරූපයට වැටෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම ලස්සන වචනේ සරුවචනේ පාවිච්චි කරලා තියෙන එකට පටිසල්ලාණේ කියනවා. පටිසල්ලාණේ කියලා තමයි රහස්‍ය ස්ථානයකට ගිහිල්ලා මේක කරන්න කියලා. පටිසල්ලාණේ කියන්නේ රහස්‍ය ස්ථානයක් කියන්නේ පෞද්ගලික තැන. ඉතින් එතකොට ওই ප්‍රශ්නේ එන්නේ නැහැ නේද? අපි සමූහ භාවනාවට ගියාට පස්සේ ලොකු ප්‍රශ්නයක් මේ ඉරියව්වේ ප්‍රශ්නේ. ඉතින් ඒත් අපි ඔක්කොමලා යෝගාවචරයෝ නම් ඉතින් අපි ඒකට තමයි එකතු යෝගාවචරය කියන්නේ. එක එකනේ අඩුපාඩු බලනවත් Taman Taman අඩුපාඩු බලනවත් නෙවෙයි. අපි ඔක්කොම ඇවිල්ලා තියෙන සුව වෙන්න. ඉතින් අපේ රෝග ලක්ෂණ මතුවෙන්නේ නැත්නම් කොහේ සුව වෙන්නේ? රෝග ලක්ෂණ වලට විරුද්ධව සටන් කරන ගත්තොත් එතකොට වැඩේ අවුල් වෙනවා. ඒ නිසා අපි වෙන්න ඕනේ නිසිනින්ද රෝග ලක්ෂණ වලට මතුවෙන්න දෙන්න ඕනේ. මතුනේ නැත්නම් ලෙඩේ අල්ලන්න බෑ. සාමාන්‍ය කිව්වනේ ආත්මංස්කාරය කලාතුරකින් කියලා හොඳටම මතුවේ. පෙළගැහෙනවා. කායනුපස්සනාවේ මේක තියෙන ප්‍රධානම එකක් මේ කියන්නේ ආනපාන සතිය වගේම ශ්‍රාත්මනස්කාරය එක මේ භාවනාව නේ ධාතු මනස්කාරයට යනකම් අපි සතියෙන් ධාතු දකිනා ස්වරූපයට ගෙනියන එක එක පැත්තක් මේක මේ සංඥාවලි වෙන් කළා මේක ධාතු වශයෙන් දකින්නවා කියන මේ සම්මා දිට්ඨිය මෙතෙන්ට එන්නේ හුඟ වෙලකට ඒකේ ඉන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේ වෙන මොකද්දෝ පටලවිලි මේ අත ගැස් වෙනවා බෙල්ල කඩා වැටෙනවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා මේ දහතු මනසිකාරය මේ වෙන්නේ කියලා යහ දැක්ම නියම යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් ඒකේ එන්නේ නැහැ ඒ වෙලාවට. ඉතින් ආවේ නැතුව චා මේක වැරදිලා කියලා හිතන. ඊට පස්සේ ධාතු මනසිකාරයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එතකොට අවුලක්. බයක්, සැකයක්. මේ මොකද වෙන්නේ කියලා. ඒ නිසා ධාතු මනසිකාරේ සාක්ෂාත් වෙන්න නම් සතියෙන් එතෙන්න යනකොට ඒක පිළිගන්න තරමට ප්‍රබුද්ධ වෙච්ච නැත්නම් හොඳට හැදිච්ච සක්ක මේ යෝන්සොමනස්කාරයක් අවශ්‍යයි. මේ වෙන්නේ මේකයි කියලා තේරුම් ගන්න. නැත්නම් හරියට කියනවා නම් මණික ඉල්ලන් හොදන වෙලාවේදී මේ මේ ගල අහවල් මණිකක් කියලා දන්නේ නැත්නම් ඒක විශ්ිකුණා. නැත්නම් මේක මේ ගෙවුඩයක් මේක නිල් මණිකක් කියලා ඒ මණික් දන්නේ නැති ප්‍රශ්න මිනිස්සුෙක් මණික් කරන්න කියලා මණික හම්බුනා කියලා ඇති වැඩේ මොකක්ද? ගොක් වෙලාට වෙන්නේ ඉල්ලන් අයිතිකාරය මැනික් අඳුරන්නේ ගරණ එක හදන්න. ඌ කටේ දාගන්න. වන්දන ගමෙන් ටක් ගාලා කටේ දාගත්තා පස්සේ අර මනුස්සයා කුඩයක් අල්ලගෙන බලා ඉන්න වැස්සේ මේ මැනික් ගරලා මැනික් දෙන එක. ගරණ එක ඌ තමන්ගේම සහෝදරය ගැරුවත් තමන්ගේම සහෝදරය ගැරුවත් මැනික් බිස්නස් එක කොච්චරයි තියෙන්නේ ඌ කටේ දාගන්න. දැම්මට පස්සේ ඉවරයි. මැනික් ගරන මනුස්සයා ගෙවලා ඔක්කොම ගෙවලා පෙට්‍රෝල් උත් වේදම් කරන ඔක්කොම බලන්නේ. ඌ මැනික් අඳුරන්නේ එහෙනම් හොඳම වැඩ තමයි ওই බිස්නස් එකට සල්ලි දාන්න එපා වැඩක් නැහැ. දන්නවනම් ඒ බිස්නස් එක දැනගෙන කරන්න. නිසා ධාතු මනසිකාරය කියන තැනට හිත භාවනාවෙන් ඔසවලා දෙනකොට මේ යන්නේ ධාතු මනසිකාරය කියන එක වටහා ගන්න බැරි නම් ඉතින් සෝරි තමයි. ඒක ඒක වටහා ගන්න. එතකොට සුත්තමේ ඥානෙ අවදි වෙලා මේ සූදාන ශරීරයෙන් එවනත ඒක පිළිගන්න සූදානමින් ඒකට කියන්නේ සූදානම් වෙලා ඉන්න ගතිය තිබුණ නැත්තම් ධාතු මනසිකාරය කොච්චර දෝ අපිට මුණ ගැහිලා තියෙනවා. කවදාකවත් අපි ධාතු මනසිකාරයට අඳුරලා නැහැ. අපි ඒක අඳුරගන්නේ වෙන වෙන තාලට. හරියට මේ වෙලාවේ අඳුරගත්තට පස්සේ තමයි අපිට බුද්ධියට ලැබෙන්නේ. අපිට ප්‍රයෝජනෙ සිද්ධ වෙන්නේ මේ වෙලාවේ තමයි. ඒ නිසා ඒක රූප පැත්තෙමුත් ඒක එළඹෙන්න ඕනේ, නාම පැත්තෙමුත් ඒක පිළිගන්න මනසෙන්න ඕනේ. දෙක සම්බන්ධ වෙනකොට තමයි ඒක කලාතුරකින් සිද්ධ වෙන්නේ. ඒක හුඟක් කියලා වෙන්න ඕනේ නැහැ. ඒක සැරයක් වෙච්ච ගමන් තේරෙනවා. අපි කොච්චර කල් මේකට මේ වෛර කරලා තියෙනවද? මේක මගාරවල ගිහිලා තියෙනවද? මේක දකින්න කැමති නැති වෙලා තියෙනවද? ඒ තාක්කල් පේන්නේ. එදිට ගිහිලා මේ ඉන්නේ ධාතු මනසිකාරය කියලා ඒකට මුළු හදින්ම ඒක දින තෑග්ග බාරගත්ත දවසේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඔව්. දැන් ඒ ඒ වගේ අපි කිය මොළුව කඩන් වැටෙනවා හරි මොකක් හරි ඒ අවස්ථාවට දැන් ගිහිල්ලා ඊට පස්සේ ඒ ඔළුව කඩන් වැටෙනවා කියලා ගමුකෝ ඒ එතෙන්දී තව දුරටත් එක ස්ටේට් එකකට ආවම අපිට පේන්නේ ඒ කියන්නේ ඒක අල්ල ගන්නවා මගේ ස්වභාවයක් විදිහට එතෙන්දී ඒ වගේ අවස්ථාවකදී කොහොමද මේ කිරීම සම්මාසුස්තර කරන්නේ දැන් ඒ ගියාම දැන් යක් එක ස්ටේට් එකක් වෙනවා පේන්නේ කයින් එතකොට සම්මාසුස්තර විස්තර මැදි මට මට මට කොමියුනිකේට් වෙන්නේ නැහැ ප්‍රශ්න නැවත කියන්න. දැන් මම හිතන්නේ බෙල්ල දැන් බෙල්ලක් පහලට කඩන් වැටෙනවා. ඊට පස්සේ කොහේ හරි තැනක පේන් එකක් එනවා. පේන් එක එනකොට ඒක අල්ල ගන්නවා මම මගේ කියන එක මම මේක පේන් එක කියන එක. ඒ කියන්නේ මම ලේබල් කරනවා නේ වෙලාවෙම. එතකොට ඊට පස්සේ ආයි මම කමාන්ඩ් එක දෙනවා දැන් දැන් මේ පේන් එක ඇහිලා තියෙන. දැන් ඒකට මම ක්‍රියාත්මක වෙනවා. මේක දැන් මේ ස්ටේට් එකට ඇහිලා නිසා අපහු බෙල්ල උස්සන්න කියන කමාන්ඩ් එක දීලා. නෑ, මේ පේන් එකයි බෙල්ල කඩවැට දෙකක් කිවෙන දෙකක් ගන්න. ඒ දෙක ගන්න එකේ මට පටලයි. දැන් මගේ යන භාවනාව කරගෙන යනකොට ඒක යනවා. එතකොට සතියෙන් ඉන්නවා මෙහෙම මෙහෙම මේ ක්‍රියාකාරීත්වයක් වෙනවා කියලා. මේ මෙහෙම කියන්න එපා. ක්‍රියාකාරීත්වයේ වචනෙන් කියන්න. දැන් බෙල්ල කඩාගෙන වැටෙනවා. ඔව්. ඔව්. ඊට පස්සේ එහෙම එහෙම ගිහිල්ලා එක තැනකදී කොහෙදී හරි එක කොහෙන් හරි පේන එකක් එනවා. ඒ කියන්නේ බෙල්ල කඩාවැටියට සම්බන්ධ පේන එකක්ද නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ට් පේන එකක් ගැනද ඔය කතා කරන්නේ? ශරීරයේ සමනි කොන්දෙන් වගේ කොහෙන් හරි. ඒකේ බෙල්ල කඩාවැටිච්චම නිසා එන පේන එකක්ද ඊට රිලේටඩ් නැති එකක් ගැනද කතා කරන්නේ? එතන ඊට රිලේටඩ්. Uh, ඔව් ඒ කියන්නේ බෙල්ල කඩාවැටලා බොහෝ වෙලා ඉඳීම නිසා එන පේන එකක්. රයිට්. දැන් කියන්නේ එතකොට කොහොමද කියලා ස්වාමීන් වහන්සේ අහන්නේ. එතකොට මම කමාන්ඩ් එකක් දැන් මම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා මම කමාන්ඩ් එකක් දෙනවා දැන් පේන එකක් ඇහිලා තියෙන මේක ඉන්න බෑ ඊට පස්සේ අපෝ මේක <laughs> දැන් බෙල්ල උස්සන්න කියන්නේ නෑ ඇත්තටම ඔය මම ක්‍රියාත්මක වෙනවා කියන එක අපි මේ වෙලාවට උසාවියට බාරගනිමු ඕකට තමයි බොඩි නොලෙජ් කියන්නේ ඒ කියන්නේ බොඩි එක යම් මට්ටමකට ගියනවා ගියාට පස්සේ එයා ගන්නවා අතර කන්ට්‍රෝල් එක අරන කියනවා ඔය සෙල්ලම් හරියන්නේ මම නැගිටිනවා එතකොට අපිට පේන්නේ මේ මම කමාන්ඩ් එකක් දුන්නා මම ඔළුවේ ඉස්සුවයි කියලා නෑ. ඒ බොඩි එකේ තියෙන ඩිෆෙන්ස් සිස්ටම් එක. ඉතින් එතෙන්දී අපි දන්නවනම් දැන් මෙන්න මෙතෙන්ට යනකම් බෙල්ල කඩාන වැටලා තිබ්බත් වෙන එක වැරද්දක්. ඒක නිසා ඇතිවෙච්ච පේන් එක ඒකේ ඒකේ ප්‍රතිඵලයක්. ඒකත් දැන් නොදැරියක් මට්ටමට ගිහිල්ලා. ගියාට පස්සේ දැන් ඉතින් බොඩි ඩිෆෙන්ස් සිස්ටම් එක වැඩ කරනවා. අපිට මැරෙන්න වුණත් කය දෙන්නේ නෑ. එයා ඒක අරසගෙන. එතකොට එයා කියනවා හෙඩ් ඔෆිසර් කෝල් එකක් දෙන්න ගෙලින්ම ගැන්ග්ලියම් හරහා දෙන මෙසේජ් එකක් නැගිටපන්. ඉතින් අපිට වෙන්නේ ඒක හෙඩ් ඔෆිස් එක හරහාවයි කියලා. හෙඩ් ඔෆිස් එක හරහාම නොවෙන්නේ ඉඳී කියලා. එකක් ඒක. දෙක දැන් Taman දන්නවනම් අදිෂ්ඨාන කරගෙන යන්න ඕනේ. මෙහෙම මෙහෙම වෙනවා. එතෙන් ගියාට පස්සේ ඒක තැනකදී කමාන්ඩ් එකක් එනවා ක්‍රියාත්මක වෙනවා මම දන්නේත් නැහැ. නැත්තම් මම හිතනවා මගේ කියලා. මම අදිෂ්ඨාන ගන්න මම කමාන්ඩ් එකක් දෙන්නේ නැහැ. අදිෂ්ඨාන කරනවා මම මගේ උමනා මම කමාන්ඩ් එකක් දෙන්න. දැන් එතකොට දැන් පේන් එක තියෙනවා. හොඳටම පේන එක තියෙනවා. දැන් තමයින්ට පුළුවන් conscious decision එකක් ගන්න. මේ පේන එක හරහා දැන් සතිය තියෙනවයි කියලා කියනවා. හැබැයි posture එක වැක්කිරිලා. ඒ යන්නේ ඇතුලේ ඇඟේ වේදනාවකුත් තියෙනවා. දැන් ඒකට අවදි වෙනවා. අවදි වෙලා අර අදිෂ්ඨාන ශක්තිය නිසා command එකක් යන්නේ නැහැ. අදිෂ්ඨාන කරන්න නෑ මම මේ වෙලාවේ මට කිසිම මොන දෙයක් විධානයක් ආවත් චේතනාවක් ආව මම ක්‍රියාත්මක කරන්න කියලා බලනකොට තමයි තේරෙනවා මේ ටෝෂරින් මේ වද දෙන ගතිය පෙළෙන ගතිය තවන ගතිය සතියෙන් යම්බරකට කරත හැකියි නමුත් ඒ ගියාට පස්සේ එක්කෝ තමයිට 100න් බුද්ධිය යුක්තව තීන්දුව කරන්න වෙනවා අපහු යන්නේ. එහෙම නැත්නම් බොඩි නොලෙජ් එකට යන්න සිද්ධ වෙනවා. ඒ දේ සතිය තියෙනවා ප්‍රශ්නයක් නැහැ. බෙල්ල කඩා වැටීම එකක් ඒකෙන් ඇතිවෙච්ච පේන් වේදනාව එකක් වේදනාවෙන් පස්සේ මම තීන්දුවක් අරගන්නවා පිලුසන් නැත්නම් මම තීන්දුවක් ගන්නවා වේදනාව දිගේ මෙයන්ට කොයි දෙකෙන්ම වෙන්නේ සතිය පැත්තෙන් බලනවා නම් සතිය යුක්තව කරනවා නම් වේදනාව වින්දත් සතිය යුක්තව කරන්න වේදනාව නැති කරන්න කොන්දුව කෙලින් කරා සතිය යුක්තව කරන නිසා සතිය ඉස්සර කරගෙන යනවා නම් එතනදී අපි වෙනදට වැඩිය මේ ජීවිතේට තර්ජනයක් එල්ල වෙලා තියෙන වෙලාවෙදිත් ජීවිත තර්ජනය දෙවෙනි තැනදී සලකලා එතනදී සතිය නඩත්තු කිරීම පිළිබඳව පියවරක් ඉස්සරහට යනවා. ඒක සාමාන්‍යයෙන් ආස්වාද ප්‍රසවාසකේ උදාසීන ආරමුණක සතිය පැවැත්වීම නෙවෙයි. ජීවිත තර්ජනයකට නැත්තම් ජීවිතේට අනුතුරුදායක තැනක තියෙද්දි ඒක ඕන දෙයක් වෙච්චාම මම සතියින් ඉන්නවා කියන වගේ ඒක අර සතියේ පරිණාමයේ හොඳ පැත්තකට මෝරා යෑමක් සිදු වෙනවා. ඒක තව තව දියුණු කරගෙන කරගෙන යන්න ඕනේ ඒ ශරීරයේ යම් යම් රත් වෙනකොට වෙනකොට අර ප්‍රතික්‍රියා මාර්ගයෙන් අපි ක්‍රියා වගයක් කරනවා. ඒක ඒ සම්පූර්ණ ආරක්ෂාවට කියන්නේ කන්නම සතිය දියුණු කරපේකනට ඒක නතර කරගන්න. يعني වෙනි අනිච්ඡානුක අනිච්ඡානුකව සිදුවෙන චේතනා අදිෂ්ඨාන ශක්තිය නතර කරගෙන දිගට යන්න පුළුවන් ගතියක් වෙනවා. මේකෙන් තමයි බෝසත්තුරු ගන්නේ අදිෂ්ඨාන ශක්තිය මහ පොළොව හොල්ලන්න තමයි. තමන්ගේ ජීවිතේට දරන්න බැරි මේ එහෙම නැත්නම් කයට දරන්න බැරි දෙයක් පවා නෑ ධර්මයේ නාමයෙන් සතියේ පැවැත්වීමේ නාමයෙන් කරනවා. ඒතර යා ලාභ කර ප්‍රයෝජන සත්කාරයක නෙවෙයි කරන්නේ ඒ කොළමොරන්දාන් ශක්තිය. මහා මේ විප්ලවීය ශක්තියකින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ඒක ලියලා මෙවුවා පාලනය කරන්න පුළුවන් තත්ත්වයට ගන්න. ඒ වුණාට එතනදී බලනකොට සතියේ උත්කෘෂ්ඨ අවස්ථාවක් කියලා මම නම් හිතන්නේ. Tamanට ලැජ්ජා හිතෙනවා. ලැජ්ජා හිතෙන තැනක ඉන්නේ මේ බෙල්ලත් කඩා වැටලා. නමුත් හොඳටම දන්නා ඉතින් මම මෙහෙම ඉන්න ඕන. තව චිත්තක්ෂණයක් මෙහෙම ඉන්න බැරිද? ඒක මම හිතනවා ටිකක් ඔය මේ හොඳටම ධර්මයේ පිළිබඳ ලොකු ගෞරවයකින් සතිය මේ අභියෝග අවස්ථාවේදී මට සතිය පවත් ගන්න පුළුවන්. ඒක පාට මේක ප්‍රතික්‍රියාවක් මාර්ගෙන් නැවත හරි ගසලා දෙන එක නෙවෙයි කරන්නේ. ලැජ්ජාව නැති කරන්න හදන නෙවෙයි. උග්‍ර අවස්ථාවක පවා මට සත්‍ය පවත් ගන්න පුළුවන්. නැත්තම් කවුරු හරි මට බනිනවා. දුර්වල මිනිහෙක් බනින්නේ. මට පුළුවන් එයාට උත්තර දෙන්නත් මට ඕන නැත්තම් ගහන්න උනත් පුළුවන් ඉතින් නෑ කමන්නේ නිකන් තව පොඩ්ඩක් පොඩ්ඩක් ඉමු කියලා එතකොට එන්නේ නිකන් අමතර ඒ කියන්නේ ඇතුළතම මේ පෙළ ගැස්මක් එනවා පන්නරයක් අමතර ಜಾති පන්නර එතකොට අර මනසට තේරෙනවා මේ දැන් මල පැන්නොත් මාව දුන්නත් දූලි කර අනිත් මාසේ කරබනේ ඉන්නවා එතකොට ඇඩ්‍රිනලින් හරහා ඒ කියන්නේ හිත හරහා නෙමෙයි මේ වචන හරහා නෙවෙයි මොකද්දෝ sannivedanayak කරනවා සිටුේෂන් එක තමන්ගේ කන්ට්‍රෝල් එකට එනවා. ඒ පාර්ලේ සමන්ගේ අතට එනවා මොකද තමන් දන්නවා මට ඕන දෙයක් කරන්න පුළුවන් කරන්නේ. ඒ තේරවාදයේ තියෙන අන්තිමම මේ යතුරු එතනයි තියෙන හැම හැකියාවක්ම තියෙනවා බෑ වගේ ඉන්නවා. හැම හැකියාවකම තමන් අතේ තියාගෙන පේනවා පොට්ටෙක් වගේ ඉන්නවා. ඇහෙනවා මෙතන අසාධාරණයක් වෙන්නේ නෑ වුණා වගේ ඉන්නවා. දැන් තේන මාසේ දැන් අත පුච්ච ගන්න හදන්නේ කියලා. නිය මොඩේක් වගේ දන්නේ තියෝ ඔය බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අත පිච්ච ආ නේ අත පිච්චන්නේ බලන්නකෝ. දැන් වතුර දෙන්නද? මුළු සීන් එකම දකින. ඒ පිච්චෙනවා දැකලා පැන්නනම් ඒ නොදියුණු මනසේ හැටි තමයි එයාට පාලනයක් නැහැ. එයා ඉබෙන් පැනිනවා. මෙයා දිෂ්ඨාන කරනවා එහෙම නේ මොන දේ වුණත් ඒ කියන්නේ හැකියාව සම්පූර්ණයෙන්ම තියාගෙන ඒ හැකියාව ක්‍රියාත්මක කරන්නේ නැතුව ඉදීමේදී තියෙන සතිය ඔය අපි හිතන විදිහේ සාමාන්‍ය ආනපාන බලන සතිය නෙවෙයි. තේරෙනවද? මට සැකයි හැබැයි තේරෙනවා. ඔය අවස්ථාවල් හතරකම පොඩි තියෙන වීඩියෝ කරා මොනවද? මට මේකේ ඉස්සෙල්ලාම මේ යටින් අප්‍රෝවණියෝ කියන දේ නෝ ගන්න. දෙන්නේ දවස උන් පස්සේ ගාලේ දානවා. ගාලේ දාලා මම දුන්නත් මිනාඩියකට ගිහින් පරාවට. හරි ඒක බොහොම දුන්නට මේ වැඩපිළිවෙලේදී 1 දෙකේදී තුනේදී හතරේදී මේකට සතිය අවධියක් තියෙනවද නැත්නම් සතිය හැමදාම වැඩ මේ කරහැරලා පැත්තකට යනවා. සිද්ධ වෙනකම් සතිය අවධියක් තියෙනවා. හරි මං කියන්නේ ඒ සත්‍ය වෙනකන් තිබුණ නිසා නේ ප්‍රකාශ කරන්න පුළුවන් නේ. දැන් එක සැරේ දෙසරේ තුන් සැරේ හතර සැරේ යනකොට ඒ නොදැනුවත් කාලයක් හරහානේ වැටෙන්නේ ඔය ඇදගෙන වැටිලා සිද්ධ වෙන්නේ යම් ප්‍රාසයක් නොදැනුවත් හරහානේ. ඒ නොදැනුවත් ප්‍රදේශයට සත්‍ය අවදි වෙන ගතියක්. එතන දිනුවක් තියෙනවා. මොකද ගිය පාර ડોક્ટર ජයසිංහ ඇවිල්ලා කතාවක් දුන්නා අපිට සුබදරාමේදී. ඇත ડોક્ટર පියල් වල්පොල ඇවිල්ලා එයාගේ ටෝක් එකක් දුන්නා මේ ඉංග්‍රීසියෙන් හදපු එකක් මේ හිට වැඩ කරන්න හැටි. ওই දොස්තරලා දෙන්නටම එක જાති පිස්සුවක් තියෙන නිසා මට හිතෙනවා දෙන්න ගැට ගහලා තියන්න. මට හරි තාම මේ පිස්සුව තියෙන මයි ළඟත්. මේ දොස්තරත් තාපෙලා මම හිතුවා ජයසිංහ මහත්තයා එයි කියලා ගැට ගහලා තියන්න එන්නේ නැහැ. මොකද ඒ ඔක්කොමලා මේ වෛද්‍ය විද්‍යාව හරහා භාවනාව ගන්න මිනිස්සු. පුදුමාකාර කැපවීමක් තියෙන. ඔය සල්ලි හොයනවට වැඩිය ඒකට හොයනවා. මාසේ ගැට ගැවුවට පස්සේ දොස්තර ජයසිංහ මහත්තයා දන්නේ මම එයාට කතාවක් දෙයි කියලා. ඇවිල්ලා කාර් වාඩි වෙලා හිටියා. මං හිතුවා දැන් ප්‍රධාන නළුවන්ගේ එක්කෙනෙක් නෑ දැන්. දැන් පියල්වල් වල දෙනවා ටෝක් එක. බලනකොට මෙන්න මනුස්සයා ඉඳගෙන ඉන්නවා. මම මේ තමයි අනිත් දොස්තර මහත්තයා මම අඳ ගන්න මහත්තයොත් විනාඩි 15ක් දෙන්න පුළුවන් කතාව. අනේ ස්වාමීන් වහන්සේ මම ලැහැත්තිලා වෙන්නේ නැහැ කිව්වා. මොකද ඕකේ මහ දෙයක් නෑනේ කියලා එතකොට ගත්තා අර දොස්තර මහත්තයා දීපු පරි එපිලෙප්සිස් කේස් එකක්. සීන ඇතිලා වැටෙනවා. මීමැස්මර කියලා කියන්නේ. මීමැස්මර දානකොට ඒ දාසික මහත්තයා දැන් අල්ලගත්තේ අරේගෙන් කොනක්. අර දීපු කතාවෙන් කොනා. මේක පිළිබඳව විතරක් මම කියන්න සාංශ මට එච්චර ලෑස්තිලා නැහැ. මේකේ જાති දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එකක් තමයි completely blank යන වැටෙනවා. දෙක තියෙනවා blank කළා වැටුණාට මොකද වෙච්ච දේ දන්න. Tamanට පාලනයක් නැතුව සිද්ධ වෙනවා හැබැයි දන්න. මෙන්න මේ දෙවෙනි જાතිය සුව කරන්න පුළුවන් කියන්නේ. අන්නයි ඔයනේ ජයසිංහ කෙනෙක් ඉන්න කොහෙන්ද? එතකොට අර මේ ප්‍රොපර් එක ආපුවාම සිද්ධිය වෙනවා දන්නෙත් නෑ මේ පාලනයකුත් නෑ වැටුණා ඒකට බෙදකම් කරන්න බෑ ඒක ඒක විදිහට කියනවා ඒක හෙරිඩිටරි මොනවාක්වත් බෑ සිවුඩෝ එකක් තියෙනවා ඒ මනුස්සයා වැටෙන හැටි වෙච්ච දේවල් ඔක්කොම දන්නේ මොන පාලනයක්වත් නැහැ ඒ දෙවෙනි එකෙන් පේන්න තියෙනවා මේක මනස මෙතෙන්ට සම්බන්ධයි විඥානේ මොකද්ද පාල විඥානේ ආලෝකයට සිද්ධ වෙන්නේ අන්නේ විඥාන ආලෝක යටත සිද්ධ වෙනවනේ ඒක සිව කළ හැකි දෙයක් කියලා. නම් කරනවා. හැබැයි ඒකට ලෙඩාට තේරෙන්නේ නැහැ. වෙදාට තේරෙන්නේ නැහැ. හුඟක් සාකච්ඡා කරලා කරලා තමයි ලෙඩාගෙන් අල්ලගන්නේ. මේ සිද්ධියේදී පාලනයකින් තොරඹ වැටුණට වැටුනේ මේ පැත්තට මේ විදිහට කියන එක දන්නවා. වැටෙන හැටි දන්නවද? දන්නවනම් සුවකලහක. අනිත් වගේ අපේ අපේ දැන් කෙනෙක් දැකපු ගමන් අපි මේ මනුස්සය පිළිබඳ ඇති වෙන ආකල්පය කියන එක ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එක වළක්වන්න බෑ. කොහොම කෙරුවක් නැද්දකින් කියන හැඟීම එක පාට දකිනකොට එක නැත්තම් අනේ හොඳයි දැක්කා කියන එක ওই දෙකේ එකක් අනිවාර්යයෙන්ම ඕනම මිනිස්සේ දකිනකොට ඒකේ ධම්මාන්තරගතවද අපේ රුචි අරුචිකම් අනුවද පෞරුෂත්වය වෙනවද දන්නේ දෙකේ එකක් ඉතින් මේක තමයි දන්නවනම් මිනිස්සේ දකිනකොටම මේ මනුස්සයා පිළිබඳ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කියන එක වළක්වන්න බෑ අපි මන් දන්නවා මෙයා පිළිබඳ මනාපේ මෙයා පිළිබඳ අමනාපේ පහළ වුණයි කියලා. එහෙමනම් මගේ හිත පිළිබඳව පුංචි අවබෝධයක් තියෙනවා. එහෙම නැත්නම් ඉතින් මම මොකද කරන්නේ මට දන්නේ මට මෙයාට මනාපේ ආවද මෙයාට අමනාපේ ආවද කියලා අපි එහෙම කන්නේ නැහැ කියලා නිකන් මූණිච්චාට කියන්න ගියාට එහෙම කරාරින්න බෑ. අපේ හිත එහෙම අපිට කෙලින්ම කියන්න පුළුවන් දවසක් යනවා. ඔබ දකින්නට මට එදාමේ උනේ එපා වීම. ඔබ දකින්නට වටේ මනාපයක් කියලා කියාගන්න පුළුවන් නම් අපිට ඕක පරිශයෙන්ට ලක් කරලා දැනගන්න පුළුවන් කල්ලක් ඇසුරු කිරීමෙන් එයා ගත්ත ෆස්ට් පළවෙනි ආකල්පෙ ඉන්දියන් වෙනස්ුනේ කොයි අතටද බලා ගන්න පුළුවන්. අන්න ඒකට පුළුවන් තරම් අවදි වීම කියලා කියන්නේ සමාජ ධර්ම වලින් අපිට ඉඩ දෙන්නේ නැහැ ඒකට. සමාජ ධර්ම කියන්නේ මම දැක්කු ගම්මාට පුළුවන් අමනාපය පහනවා කියලා කියනවා කියන එක සමාජය කියන්නේ ඒක ඒක නොකිය යුත්තක් කියලා. උත් ඔයින් ඒක කියන්න බෑ නම් මොකටද අපේ යෝගාවචරකම? අවස්ථාවම කියන්න පුළුවන්කම දිනු බෙදයි අප හැසිරීම නිසා මන්ට උඹ පිළිවෙල නරක අදහසක් ආවා. නැත්නම් මෙයා ගැසරීම නිසා මට හොඳ ආදා එහෙම කියලා කියන්න පුළුවන් නම් අපිට කවදා හරි අපේ දෙගොල්ලගේ ඒව ගනුදෙනු කරලා අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන්න පුළුවන්. එනිසා භාවනාවට කරන්න ගියාට පස්සේ අපි පුළුවන් තරම් වෙන දෙයකට වෙන්න හරිනවා කරන දේ වගේකුත් තියෙනවා. ඇති හැටිය දකින්න හදන මිසක් කලින් හිතා තියාගෙන රූප රාමුවකට අනුව කටයුතු කරන්න ගත්තොත් ඒක භාවනා නේක රඟපෑමක් විතරයි. මේක හරි අමාරුයි. මොකද අපේ තනම හිත තත්වගත කරලා තියෙන්නේ. විශේෂයෙන්ම සාමූහික භාවනාදී අමාරුයි. සමූහයට යනකොටම අපි ඇඳලා ඉන්නේ. අපි නිකන් රහත් වෙලා තමයි පටන් කවදා හරි ඒක තියෙනකම් භාවනාව නැහැ. භාවනා එනකොට ඒක යට ඕන ගහන්න බැක්කෙල්ල හැදිලා. ඒ තරම පැහැදිලි වෙනසක් මේකේ තියෙනවා. ඉතින් ඒක හැමදාම කොච්චර සීසන් කරන්න වෙද්දී එකම ගෲප් එක අපිට නිකන් ස්වභාවයෙන් ගිහිල්ලා වාඩි වෙලා භාවනා කරන මට්ටමට ගන්න. ඒ තමයි කියන්නේ සමග්ගානන් තපෝසුකෝ කියලා කියන්නේ මේ කවුරුත් මම මොනවා කරුවත් ඒගොල්ලෝ අහිතක් හිතන්නේ ආනේත් නෑ නම්බුවක් හිතන්නේ නෑ. දැන් ඒගොල්ලෝ මං ගැන හිතන්නේත් නෑ මං ඒගොල්ලෝ හිතන්නේත් නෑ කිව්වනම් අපි ඔක්කොම අඩුපාඩු වගේ ඇත්තේ ඇත්තී අඩුපාඩු මොකක්ද කියලා දැනගන්න අපි එකිනෙකා කණ්ණාඩියක් වෙන්න හදන කණ්ඩායමක් නම් මම හිතන එක අම්මගේ උපදිච්ච දරුවන්ට වැඩිය එතන මොකද්ද ලොකු ලොකු බැඳීමක් තියෙනවා. ඒකට කියන්නේ නෑකමට වැඩිය ඕනෑකම තියෙනවා එතන. නැත්තම් කියන්නේ ධර්ම ඥාතිත්වය කියලා. ඕකත් නැත්තම් ඒකවත් නැත්තම් මොකටද මේ භාවනාව ඇති වෙන්නේ? එහෙම එහෙම ආධ්‍යාත්මික සුඛයකුත් නැත්තම් කියන්න බෑ හරිම කටුකයි මේක හරි ඇඹුලයි මේක හරි පැංගිරි අපි අතර තියෙනෝ නෑ නෑ මයි වැරද්දා කවදාකවත් ඒක කවුරු එක්ස්ප්ලොයිට් කරන්නේ මට හම්බුච්චලා කියාවි මමත් ඒ මාසය දැකපු වෙලාවේ විවේක වෙලාව මම යාට කියනවා මේ කිවිසුම තියෙනවා නම් බුදුහාමුදුර මැද පහළ වෙනවා වගේ කණ්ඩායම් මැද බුදුහාමුදුර පහළ වුණා වගේ ආසය අනුසය ඥානෙ පහළ වෙනවා අපි එක එකන ආණ්ඩි වෙන්න ගත්තොත් Tamange බත් ටික දාන්න නැතුව කාගරි තම්බෙර දෙකෙන් කැඳ කොණ්ඩ ගත් එහෙනම් ගමනක් නැහැ අපි හරි ආණ්ඩි ආණ්ඩි හද නැ කැඳ hali දන්නවා කතාව Tamange කොට හදාන්නේ නැහැ අර ගොල්ලන්ගේ තැම්බෙට බත් ටිකෙන් කැඳ බොන්න බලන්නේ. එහෙම බෑ. අපි ආධ්‍යාත්මිකව වග වෙන්න ඕනේ මේ පිරිසක් එක්ක වැඩ කරනකොට. බැරි දෙයක් මොකද අපේ ආකල්ප දෙන්නේ නැහැ. නමුත් අපි වග වෙන්න ඕන පුළුවන් තරම් අපි දැකපු දේ දැකපු හැටියට වෙච්ච දේ වෙච්ච හැටියට විවේක වෙච්ච ලාගේට අපි කියලා දෙන්න ඕනේ. එයාත් කවුරු හරි කියනවනේ ඒකට අහුම්කම් දෙන්න ඕනේ. එහෙම නැතුව එක්කෙනෙක් ලොකුයි එක්කෙනෙක් පොඩි කියපු ගමන් කොමියුනිකේෂන් ગેප් එකක් එනවා. ඊට පස්සේ sannivedana නෑ. ඉතින් ඒක ඇති වුණාට පස්සේ මේ මණ්ඩලය බ්‍රහ්ම මණ්ඩලයක් ආවා. ඒක දේව මණ්ඩලයක් වගේ කොහේ හිටියත් මොන ප්‍රශ්නයක් ආවත් ඊළා ආමන්ත්‍රණය කරත හැකි මට මේ ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් උඹ පිටමිනියක් විතර මේක බලලා මට ඔපිනියන් එකක් දීපන් කියලා. කියනකොටම ප්‍රශ්නේ කරයි. ඔපිනියන් එකක් ඕනේ නැහැ. අපිට අවංක කෙනෙකුට කියන්න පුළුවන් එනකොට කියමනේම ප්‍රශ්න රෙක්ටිෆයි වෙනවා. එහෙම නැත්තම් මේ ශාසනය දුවන්න බෑ. පුළුවන් තරම් එකිනෙකාට අදහන්න ඕනේ ඒක ධර්ම ගෞරවය කියලා කියන්නේ. මේක සිග්නල් ෆ්‍රොයිඩ් අල්ලගත්තේ මානසික රෝගීන්ට කරන ෆ්‍රී ඇසෝෂියේෂන් කියන එක. ෆ්‍රී ඇසෝෂියේෂන් වෙන මොකක්වත් දෙන්නේ නැහැ. මේ කෙනෙක් ආවට ගිහිල්ලා සයිකියාට්‍රිස් අපිට වග වෙනවා මේ පෞද්ගලිකත්වය පාවා දෙන්නේ නැහැ කියලා. එයා ප්‍රොෆෙෂනලි වග වෙනවා. ඊට පස්සේ මම ගිහලා ඔය කියනවා එයාට. එයා හැසිරෙනවා යම් ආකාරයකට මට බාධාකින්තරව මගේ අදහස් එලි කරන්න පුළුවන්. එයා දක්ෂයි මට හුමිටියක්වත් දෙන්නේ නැතුව මගේ යටි හිතේ තියෙනවත් එළියට ගන්න පුළුවන් වෙනොත් ඒ සයිකියාට්‍රිස් දක්ෂයි. ඒකටත් එක දවසෙන් බෑ දවස් 3-4ක් කතා කරන කරන කරන කරන යනකොට මෙයාගේ හිතේව එන්න පටන් ගන්නවා. සරුවචනාංශය කිව්වේ උඹමයි සයිකියාට්‍රිස් උඹමයි සයිකෝපැත් සතිය තමයි බේද ඔකෙන්ද අරපන්. සතිය ඉස්සරහට ආපු ගමන් ඕනම දා රෙක්ටිෆයි වෙනවා. ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒක කියලා යටින් ලියලා තියනවලු ෆ්‍රී ඇසෝෂියේෂන් ගැන ලියලා තියෙන 1918 හරි 19 හරි. පේෂන් ලෙඩ ඇවිල්ලා කතා කරනකොට උඹ ඇහුම් කන් දෙන්න ඕනේ බීරෙක් වගේ කියලා. ඔක්කොම ගෝලියෝ බැනලා. බීරෙක් වගේ කොහොමද ඇහුම් කන් දෙන්නේ? ඒක මේක අකරුණාවන්තකම නේද? ඒක ටෙක්නිකලි කොහොමද ප්‍රූව් කරන්නේ යන්නේ කියලා. ඊපස්සේ එරික් ෆ්‍රොම් තමයි ආව සෙන් බුද්ධහම බලලා එදත් සිග්මන්ඩ් ෆ්‍රොයින්ට ඉන්සයිට් එකක් තිබිලා තියෙනවා. ෆ්‍රී ඇසෝෂියේෂන් වලදී ඒකට අපි කියන්නේ කවුන්සල් මොකද්ද සිංහලෙන් කියන්නේ? මට මතක ඒ උපදේශනේ උපදේශනයට ගියාට පස්සේ ලෙඩාට ඕන දෙයක් කියන්න ඇරලා අහන මනුස්සයා බීරෙක් වගේ අහගෙන ඉන්න ඕන. භූමිතියක් දෙන්න යන්න නරකයි. ඔව් නෑ කියන්නේ යන එයාට හැබැයි මේ අහගෙන ඉන්න බව දැනලා ඉන්න ඕනේ. නිින්ද කිල බෑ. ඔබ කියන්නේ මං අහගෙන ඉන්නවා ඔබ කියාපන් කියලා. එයාට පළවෙනි දවසේ දන්නේ නැහැ කියන දේ, දෙවෙනි දවසේ දන්නේ නැහැ කියන දේ, තුන්වෙනි හතරවෙනි දවසේ යනකොට හරි යටිහිත එන්න පටන් ගන්නවා. එදාට ඒ යටිහිත යාගේ මතු කිරීම තුලින් ඒ ගුරුවරයා නැත්නම් උපදේශකයාගේ දක්ෂකම මතුවේ. එතකොට උපදේශකයා ක්‍රියා කළ යුත්තේ කන් ඇත්තේ නමුත් බීරකුලේ කියන එක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එදා ලියලා තියෙනවා. උතුරු බුදුරජාණන්සේ ඊට අවුරුදු 2600 ඉස්සෙල්ලා ඇත්තස් ඇත්තත්තේ අන්දෙක් වේ හිටපන්. කන් ඇත්තේ බීරක්ෂේ හිටපන් කියලා කියනකොට ලෙඩ්ඩුන්ටයි නැති අයට දෙගොල්ලටම කිව්වා. දෙන්නෙකුත් නැහැ. එතකොට තමන්ම නිකම්ම හීලින් ඉෆෙක්ට් එකක් කරනවානේ තමන්ට තමන්ගේ මානසිකත්වය ඉබේම මතුවෙලා ඒකම වාෂ්පීකරණ වෙලා යනවා මේ සතියෙන් වැඩේ යන දෙන්න. ඒක හරි අමාරුයි ඒක තමයි ඩිකන්ඩිෂනින් නැත්නම් ඩිකන්ස්ට්‍රක්ෂන් කියලා හිත தත්වගත වෙන්න දෙන්න එපා. කිසිම දෙයක් අපේක්ෂා කරන්න එපා. එන හැමදේම ධර්මයේ තියෙනවා. හරවන්න ගිය ගමන් ඉතින් කක්කටා. ඒකට තමයි කෙලස් කියන්නේ. මොනම දෙයකින්වත් හරවන්න එපා. ඒකට එන්න දෙන්න. එන්නේ හොඳ දේවල් නෙවෙයි. සරව තමයි එන්නේ. නමුත් යන්න යන්න යන්න පිරිසිදුවක් එනවා. ධාතු ආනපානසතියේදී ඒ ස්පේස් එකේදී ධාතු ඒ ස්ටේජ් එකට එන පිළිවෙල එක එක කරන්න වෙනස් නේද? සමහර කට්ටියගේ තරම් නෑ එක්කනටම වුණත් එක්කනටම වුණත් ඒ එක එක ධාතු එක එක දවසට ප්‍රකට වෙනවා. ඔක්කොටම එක එක විදිහ නෙවෙයි. මූඩ් එකේ මූඩ් එකට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා කියනවා ඒ ධාතුන් පිළිබඳව මම සියල්ල දැනගනිමි කියන අදහසින් එන કોઈ මේ මොස්තරේ ප්‍රകൃතියක් ඒක ඇත්තක් ඒක යථාව දර්ශනයක් කියලා පිළිගන්න. ඒකම ගිහලා තව චුට් එකකින් තව එකක් එනවා. ඒකත් වෙන්න පුළුවන් එකක්. ඒකත් වෙන තියෙන හරිය ඔක්කොම ධාතුන් ගුණ ඔක්කොම අතුවෙන් හරිනකොට තමයි එයාට තේරෙන්න පටන් ගන්නේ මයි ළඟ මේ වෙන දේම තමයි මේ මනසට වෙන්නේ කියලා. Taman තුල පිරිච්ච ගතිය එනකොට තේරෙනවා ඒ ක්‍රමේ මුළු මානවයටම පොදුයි. Tamanගේ දැනුම අඩුපාඩු වෙන කාකල් හිතන එක මට මෙහෙමයි එයාට මෙහෙම නෙවෙයි කියලා. මම Tamanගේ හැම පැතිකඩම ධාතු මනස්කාරයේ හැම පැතිකඩම එන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා මේ අවුව වැස්ස එනකොට වැස්ස කිට් වෙනකොට මේ මැස්සෝ වදෙන් එළියට එනවා. වැදෙන් එලා කට ගාව පොදිපදිනවා. අවුව පායනකොට ඉගිලෙනවා. වැස්ස වහින්න පටන් ගන්නකොට වදේ ඇතුළට යනවා. ඉතින් ඌ ඒක දිහා බැලලා කීයගේ හයිග්‍රොමීටරයක් වගේ. වැස්ස කොහොමද වැඩ ගන්න කියලා මේ මැස්තිය බලතයි. ඒ විදිහට තමන්ගේ ශරීරය දිහා බැලුවොත් මට මෙහෙම වෙන්නේ කො රාගෙමත් වෙච්ච නිසාද, ද්වේෂේ නිසාද, මෝහේ නිසාද, තේජෝ ධාතු වැටිලාද, පටවි දිරිලාද කියලා ඔය නාඩි බලලා අල්ලන ක්‍රමේ නැත්තම් සේ වාපිත්තෙම් කෝප කාටවත් අල්ලන්න බෑ Tamande විතර. අපිත් එක්ක අපි ඒ තරම් තරහ නිසායි අපි දොස්තරලට ගෙවන්නේ. දොස්තර අහක බලන්න නාඩි අල්ල කියනවා ආඹට පිට තියෙනක ඔය යස් සර් කියලා සලූට් එකක් ගන්න. දොස්තර කරන්නේ පොට්ට chance එකට කියලා කරන එකක්. Taman එක Taman අල්ලන්න පුළුවන් නම් ඔරිජිනල්. අපි නේ අපි එහෙම හිතන්නේ අපි කියන කවුරක් හිතන්නේ මේ මට මගේ ධාතු ගුණ තේරෙන්නේ නැහැ. ඒකට මේ වෙනම ඩිග්‍රියක් තියෙනවා කියලා. මොකක්වත් නැහැ මේ ශරීරය හොඳට ප්‍රේම කරන්න. ශරීරයත් එක්ක නිකන් මේ සුවද වෙන්න හදන්න, මිත්‍ර වෙන්න හදන්න, යාළු වෙන්න හදන්න. ඒකට එයා ඔක්කොම කියන පොඩි එකක්. මවා බාන්න ගියොත් ඉතින් ඒ භාෂාවේ පටලවිල්ලක් එනවා. ඉතින් අපිට අපේ මේ ශරීරත් එක්ක යාළු වෙනවයි කියන එක විශාල කලාවක්. පුළුවන් තරම් ඕනේ මේකත් එක්ක ආස්වාද ප්‍රසආස කරනවා කියලා කියන්නේ හිත ඇතුලට ගත්තයි කියලා කියන්නේ අපි 100%ක්ම මාත් එක්කම එච්චර එච්චර කරුණාවක් එච්චර මෛත්‍රියක් එච්චර මේ ස්වභාවික සිද්ධියක් මොනම ක්‍රමයකින් දෙවෙනි සෙකන්ඩ් හෑන්ඩ් නොලෙජ් එකෙන් කායින්වත් ගන්න බෑ නිසා පුළුවන් තරම් හැකිය හැම වෙලාවෙම මම දැන් මෙතන කියන මේ මූලික මේ தત્ත්වේ මම දැන් මෙතන කියන එකේ පවත්වන්න පුළුවන් නම් ඒක ධාතු මනසිකාරය හරහත් කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මානසික ආවේග මේ හිතේ එක එක වර්ණ ගන්වීම ඒ සෑම දෙයක්ම එක හා සමාන වටිනාකමක් තියෙන. ඒකේ අරක හොඳයි මේක නරකයි කියලා බෙදන්න යන නරකයි. එතනින් තමයි අපි අහුවෙන්නේ. එන හැම දෙයකටම එන්න දෙන්න පුළුවන් නම් එතන මේ සතිය පුදුම විදිහට අතුපතර වීදි වැඩෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ පියාණන්ගේ අභාවයේ මතින් පටිපදා මාර්ගයට පිළිපන් ඔබ වහන්සේ හිත තන වඩා ගත්ත අයුරු කරුණාවෙන් අපාට කියා දෙනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටින. ඒක තමයි මේ කර කර ඉන්නේ. පුළුවන්තරා ඒක තමයි කියන්නේ බෝ එක කාරණාව නිසා වුණා කියලා හිතන එක වැරදි. ගොඩාක් කාරණා නිසායි ලෝකේ දෙයක් වෙන්නේ. සිද්ධියත් එමයයි එක සිද්ධියකින් කවදාකවත් එක හිණකින් කවදාකවත් එළි වෙන්නේ නැහැ. හිණ රාශියක් පේනවා. next one is in in English. ඊගා ප්‍රශ්න තියෙන්නේ ඉංග්‍රීසියෙන් ලියවිලා තියෙන්නේ dear bante when facing extreme pain in the body during meditation i can usually note and observe it as a pain and wanting to move for a long time before actually moving it will be an additional factor such as a thought or uh, having an intense pressure in another part of the body or feeling that I cannot breathe which may which uh, which makes me move in the end when I do move, it is only a slight bending or stretching of the spine. However, this has become a habit which I am not able to overcome. After moving, I feel relief, and the mind immediately uh, wanders off, sometimes for a long time before I realize it. Uh, the, the, the question itself indicating a pattern uh, that pattern whether it's healthy or not separate issue it says that uh, the wanting to move considered as something wrong but uh, that is to be questioned because when the pain happens you can note it up to a certain level up to the threshold value you can note it as pain and after while it become a intention or tension it become unbearable of course you can struggle with it but uh, the it keep on increasing and then when the then wanting to move is uh, something happening with the body knowledge it is kind of a defense system so therefore you have to understand now you are in the pain it is somewhat unbearable and the, uh, the body has suggested already what is to do and besides everything you have your primary object now primary object have no chance because this is become intense so you have two lobes either uh, relieve the pain the way the body is requesting and then you can compromise to go back to the primary object. So if it is so, you are going back from the Vedananupasana to Kayanupasana. Or oh, otherwise you have to understand, now I am in the Vedananupasana or contemplation of the pain. So I am in the middle of the eh, unbearable kind of pain. The, how much the hatred towards the pain, how much hatred towards this intention to wanting to move is there uh, that is a very radical kind of reflection you must have the situation become more and more intense because you have an underlying tendency uh, of hatred because whatever the noting you are going to do it is not surrendering and instead it is increasing and the tension is increasing therefore there is a kind of a underlying tendency. So the noting must be double fold. One thing, the face, superficial value, the face value of the pain. The second thing is that hatred <laughs> uh, undermining this thing. But it is obvious fact. When the pain is unbearable, hardly you have the guts, hardly you have the energy to tackle, to understand this underlying tendency. So therefore, whenever you are dealing with the medium level or high uh, kind of pain, difficult to uh, recognize, difficult to diagnose this underlying tendency of the hatred. So therefore, whenever the pain happens, uh, that means the painful feeling. So, when compared to the, uh, the materiality, the feeling is considered as the mentality, it is always associating with either liking or disliking. So therefore, not like a materiality, materials also have a slight liking and disliking, but the, when the feeling happens, it's very obvious. So whenever you are dealing with the pain, you must have certain amount of already all of mindfulness, very versatile kind of mindfulness, not only noting the superficial or face, face value of the pain, and you are to recognize if it's a pleasurable one the attachment. If it's a painful one, the hatred. So when these two are observed, uh, the behavior of the change, pain will be changed uh, and it will be completely radical. Uh, so therefore, uh, don't take this wanting to move as always negative. It is kind of a body knowledge, so therefore you have to compromise at a time according to the body suggest you just slightly move your body as the latter part of the this thing explained uh, when i do move it is only a slight bending or stretching of the spine however this has become a habit so this uh, you this habit can you claim this as me mine or myself or is a body knowledge or is a uh, kind of a uh, defense system, even if it is happening, if you can go back to the primary object, and you have to compromise and go back to the primary object and make use the time to not uh, in breath out breath or rising and falling and then the time you are allocating for the changing the body is worthwhile because you are coming back and uh, observing the uh, the primary object the third part explain after moving i feel relief and the mind immediately wanders off, sometimes for a long time, before I realize it. This you have to compromise. Before stretching, before the moving, you have to see the cause is the pain, the action you are going to do is the moving, and what you are compromising is after moving, I must go back to the primary object. And then with that forward contract only you change it change it in the slow manner and then go back to the primary object then you can uh, change the Vedanaupassana to anupassana, but uh, situation is under control. You come back to the primary object and going to get the, the, the advantage. And once the mindfulness is come up to a certain level only, you can keep on uh, noting the pain together with its undermining or anusaya, uh, raga anusaya and dosa anusaya. And then it is very interesting how the behind the screen the anusa is working and that is the difference between kayanapasana and vedanapasana when you are dealing with the kayanapasana the materiality the anusa is not much uh, important it's a direct deal but when the feeling happens when you are going to deal with the uh, the feelings perception always it is covered with always it is tinted with always it is distorted with the underlying tendency so tackling that is something radical, something adventurous, something challenging. So therefore, you have to have a certain uh, what do you call the uh, mastery on the mindfulness. With that skillfulness only, you can go to the mentality. So therefore, first you gain this mastery or the seasoning of the mindfulness with the materiality, and once that is come, you can use it for pain and they are always you have to uh, not in a double fold way. ගරු ස්වාමීන් වහන්සේ බුරුම ජාතික වෛද්‍යවරයෙකුට ලංකාවේ තේරවාද බුදුදහමේ ඉතිහාසය පිළිබඳ ඉංග්‍රීසියෙන් ලියවුණු පොතක නමක් සඳහා කරුණාවෙන් පොතක නමක් සඳහන් කරනමින් කරුණා ඉල්ලා සිටිමි. ඇතරම මේ මේ වල්පොල් රාහුල හමුදුරන්ගේ පොත වට බුද්ධ ටෝට් කියන එක හොඳයි. ඇත්තටම විසුද්ධි මාර්ගය අරගෙන බැලුවත් විසුද්ධි මාර්ගය සාමාන්‍ය ඉංග්‍රීසි මේ බුරුම වෛද්‍යවරයෙක් නම් හොඳටම දන්නවා ඇති. විසුද්ධි මාර්ගයත් ඇත්තටම ලංකාවේ ඉතිහාසය පිළිබඳව එහෙම නැත්නම් ඔය අපේ මහා වංශේ ওই දෙකම අපිට වැඩිය දන්න පුරුම කට්ටිය. බුරුමේ සිලබස් එකේ තියෙන. මහවංශයේ අපිට උගන්වනවා ඒ ස්වාමීන් වහන්සේලා ගියාම බණින්නේ හින් කරලමයි කියන්නේ. තොපේ රටේ මෙහෙම තිබිලා තියෙන දැන් තොපි මෙහෙ එනවා අපේ බුද්ධහම ඉගෙන ගන්න කියලා. එහෙමම කියනවා. දී වේලක් පැදුරක් වේලා ගන්න බැරි තරම් රහතන් වහන්සේලා වැයිද්දරට දැන් අන්තිම රහතන් වහන්සේලා ඉන්ටටත් වඳිනවා තොපි කියනවා. ඇයි ඔය අපි මෙහෙ ගිල්ල වඳිනවනේ කොහෙද මේ? පහන් කන්නුවට යනකොට තියෙන්නේ. වට්ටාරමට ගිහිල්ලා අන්තිම රහතන් වහන්සේ හිටපු තැනට වඳිනවා. අපි යන්නේ ගහලා ඉවරයි පෙට්ටියට ඒ චිප්ට් එක ඉවරයි. ඒගොල්ලෝ තාම රහත් වෙන්න උත්සාහ කරනවා. එහෙව් රටෙන් ඇවිල්ලා කියලා ඒ හරියට මේ මේ මහා මේ ඔය මේ මොකද්ද මහාවංශේ. අපිටත් වැඩි හරියට පිළිගන්නවා හරියට මේ මේ ලංකාවේ ඉන්න තම්බිලා මේ කුරාණ පිළිගන්නවනේ මොකද්ද මෙහෙ මක්ක යනවා කියන එක විශාල ගමනක් නේ ඒගොල්ලන්. ඒ තමයි බුරුම කෙනෙකුට ලංකාවට එනවා කිව්වහම ඒක ඉතින් ඒගොල්ලන්ගේ අල්ලාහ්ජ වගේ තමයි. බුද්ධම වටනවා. ඈ? කරුණාවේ ඔව් පත්ත ලංක කියලා. පත්ත ලංකේ ලංකාවට සැපත් කියන එක බුරුම ජාතිකයට ගෞරව නාමයක්. ඒකයි. ඒ නිසා එහෙව් රටේ දැන් අපි සංකර වෙලා බුරුම ජාතිකටත් වැඩිය ඉංග්‍රීසි කැලෙන්ඩරේ පාවිච්චි කරනවා සිංහල පාලි නම් පාවිච්චි කරන්නේ ඒකෙල්ල වණ කරගෙන තියනවා කියලා මොකුත් නැහැ බන කියනකොට ඇද්ද ඇද ගහනවා ඇද්ද ඇද ගහනවා හැබැයි යටින් බයයි කියන්නේ අපෙන්නේ ගියේ හෙට බුද්ධහම කොහමරි රැක්කේ පණ කොච්චර ශ්‍රී ලංකාවේවත් මේ ඒක තේරෙනවා ඉන්දියාවටවත් බැරි වුණා ඒ කිසි රටකට බැරිනවා ලංකාවේ තමයි ඔය කොහොම හරි මොන જાතියෙන් කළා හරි බඩතුලේ රංගවාගෙන තියාන හිටියා. ඒ නිසා මහවංශේ සායන විස්තර සහිතයි. හැබැයි කියන්න දෙයක් නැහැ බුරුම වෛද්‍යවරයෙකුට නම් ඒ තේරවාදී බුද්ධහම ගැන කියන කට්ටිය මේ හරියට ඒගොල්ලෝ මේ ඔය විසුද්ධි මාර්ගයයි මහවංශය කියවනවා. ඒකේ මේ නිකන් සිලබස් එකට වගේ ධර්මචාරී කරනකොට එimhe දාලා තිනවා නැත්නම් මහාවංශය තමයි ඉතින් මේ ගයිගර් ට්‍රාන්ස්ලේෂන් එක හැබැයි ඊට පස්සේ බුද්ධදත්ත හඳුරෝ ඒ ගයිගර් තුමාගේ වැරදි හරි ගස්සලා සංස්කරණය කරලා තියෙනවා. දැන් ඒක දැන් නැදිමාලේ බුක් ෂොප් එකේ තියෙනවා. සිංහල මේ මේ මහාවංශික කොහොමරි මානවයාගේ ඉතිහාසයේ ලියවිච්ච වෙන මොනකටද එකක්වත් නැහැ මහාවංශය විතර. මහාවංශය කියලාම කියන්නේ. මහාවංශයම. ඉතින් ඒකේ මුල්ල ඉඳලාම විජය රජුගේ කාලේ ඉඳලාම ඔක්කොම විස්තරේ තියෙනවා. ලියලා තියෙන්නේ මේ සිංහල බුද්ධඝම් දෘෂ්ටි කෝණයකින්. ඒ වුණාට වෙන කොහයක් රටක මොනම දෙයකින් අල්ලීවිලා නැති නිසා මේකේ තියෙනවා ඉතිහාසයේ සඳහන් කරන ලොකු මේ පුරාවෘත්තිය. ඒ රාවල්පල රාහුල ස්වාමීන් වහන්සේගේ තියෙන වද්ද බුද්ධ ටෝට් කියන එක ඒක ඉතිහාසය පිළිබඳ නෙවෙයි තියෙන්නේ. තේරවාද බුද්ධාම ඉතිහාසයේ කතාවක් නෙවෙයි. ඒකේ තියෙන චතුරාර්ය සත්‍ය පගේ පිටරයක් තියෙනවා. ඒ වුණාට වල්පොල රාමුලන පුදුමාකාර සැලකිල්ලක් තියෙනවා. වම්බු. ඒ කියන්නේ මේ මේ කටුනායක ඉඳලා කොළඹ එනවා වගේ එයාපෝට් එකේ ඉඳලා සෑහෙන දුරක් එන්න ඕනේ. සාමාන්‍යයෙන් එයාපෝට් එක ඒ උත්සවයේ තියෙන දවසට ඒ පිටරටෙන් හාමුදුර එනකොට පිළිගන්න සෑහෙන එකතු වෙනවා. අර ස්වාමීන් වහන්සේට එයාපෝට් එකේ ඉඳලා රැංගුන් එනකම් පාර දෙකටම පිරිලා. මමත් ගියේ ඇත්තටම ඉස්සල්ලාම මේ ඔය බුරුම ඥානද ස්වාමීන් වහන්සේට ඒ අගමහා පඬිතුකම හම්බෙච්චාම ඒ ඒ වැඩේට තමයි මාත් ගියේ මාත් රාජ්‍ය උත්සවයට රෙඩ් කාපට් එකේ තමයි බුරුම ගියේ. බැලලා ගියේ. හරි ඡායන සෙනග හිටියා කතා කරුවා. වල්පොල රාහුල හාමුදුරුවෝ එතකොට මිනිස්සේ කැවිලා මට පොතක් පූජා කරලා ඔබ වහන්සේලාගේ රටයි අපි ගරු කරන්නේ. මේ පොත කියවලා තියෙනවද කියලා මම ඇහුවා. පද්ද පුද්දටෝට්. මම කෝ කියලා. මේ කාලේ පහළ වුණ නැහැ කොහොම මෙච්චර දක්ෂේ. මේ හාමුදුරුවෝ ආපු දවසේ අම්මල් වැයි වැසයි. යහපෝට් එකේ ඉඳලා රැංගුන් යනකම් පාර දෙපැත්තේ පුදුමාකාර සෙනඟක් හිටියලේ සාංශේ බුරුම් භාෂාවෙන් කතාවකුත් දීලා තියෙනවා. මේ එතකොට කොයි මතන ධම්ම මේකත් තිබිලා තියෙනවා මේ කිට්ටු වගේ මම හිතන්නේ මේ ධර්ම සංගායනාවට මේ ශාංශ ගිහිලා කතා කරලා ඊට පස්සේ තමයි දීලා තියෙන්නේ නම්බුනාමේ පුදුම සැලකිල්ල සැලකලා තියෙනවා. ඒ වගේම මේ වජිරඥාන හාමුදුරන් වියට්නාමේ සැලකලා. වජිරාඥා වජිරාරාමේ මිහිඳු මහ රහතන් වහන්සේට වැඩි සලකනවා මේ මෑත කාලේ සම්පූර්ණ වියට්නාමයේ බුද්ධ ධර්ම මේ ශාස්ත්‍ර තමයි කරලා තියෙන්නේ. අපි ඇත්තට දන්නෙත් නැහැ වියට්නාම් ජාතිකයා බුදුන් විදිහට සලකනවා ලංකාවෙන් තමයි අපිට ඔක්කොම ආවේ කියලා. දැන් අපිට තව තියෙන විනාඩි 20ක විතර. ඔව්. සාගසයිත සාගසයිත පදම් කරනදී මුසන්නාද එතන දිනු නේද මේ ස්වార్థයේ පදවල පරාජය පදවල පරිහුණ කියන එක අහන්නකො දොස්තර මහත්තයෝ ඉන්නේ අහන්නකො මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැන් වෛද්‍ය පරීක්ෂණ වල ලෙඩ්ඩු ඒ කතාව දැන් ලෙඩ්ඩු මම දිසානායක මහත්තයා අපිලා කිව්වා ස්වාමීන් වහන්සේ දැන් තියෙන ට්‍රැප් එකට දොස්තර කෙනෙකුටවත් කැලේට බෑ කිව්වා. අද යන වෛද්‍ය පරීක්ෂණයි ඒ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රියෙන් කරන සෙල්ලම් බල්ලෝ මරණ වැඩ කරන්නේ. මේ මිනිසෙකුට මොනම තාලෙන්වත් සාමාන්‍ය වෛද්‍යවරයෙක් කරන දෙයක් කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සර්කල් එකේ තියෙන ඒකටම එහි කියාගෙන ගියේ නැත්තම් එක්ක උඹ පැත්තකට ඵලයන්. උඹ මේකට යනවනේ මෙන්න ගහල්ලි. ඕනේ ගානක් දෙනවා. ඉතින් ජයසිංහ මහත්තයා කිව්වා ওই කතාව සුබතරාන. තියෙනවා ස්වාමීන් වහන්සේ කළා යකි පැටත් කවුරු සල්ලි ගවන්න කෙනෙක් නැහැ. ඒගොල්ලන්ට ඕන දේ කරන සල්ලි කරනවා නම් ඕන තරම් සල්ලි දෙනවා. මේ පැත්ත දන්නේ නැතුව කතා කරනවා බුදුහාමුදුරු නිකන් නෙවෙයි ආර්ය පරිශ්‍රණ කියන වචනේ පාවිච්චි කරන්නේ. ඔය කොයි පරිේශණේ වුණත් රාගෙ තියෙන්නේ. ඒක දැන් මේ අවුරුදු 200ක් පිස්සු ගෙලියට පස්සේ දැන් හොඳටම එළියේ නටනවා. ඔකේ රැට්ලින් කියන මෙඩිසින් එක ඇමරිකන් පොඩි උණ්ඩ දීලා අද කරලා තියෙන විනාශේ අද තාමවත් නැත කරන්නේ. ඒ පොඩි උණ්ඩ හැම එකකටම දෙනවා. අන්තිමට ඉවර වෙන්නේ භයානක ලෙඩකින්. නැත කරන්න බෑ. ඒ සෙල්ලම් ටිකක් අහලා බලන්න ඕනේ ඇමරිකාවට ගිහිල්ලා බලන්න ඕනේ ට්‍රෙන්ඩ්ස් හතරක් පහක් තියෙනවා මොන જાතියෙන් නැත කරන්නේ. ඒ කැමති නම් කියවන්න ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක පිළිබඳව YouTube එකේ තියෙනවා මම දෙන්න කරන දෙල්ලන් ටික ලේ කන්නේ මස් කන්නේ අපෝ මේ පරිේශන ගැන කතා කරන බොයි අද තියෙන හැම පරිේශනයක්ම යුද්ධාවුද හදාන්න කරපු පරිේශන වල අතුරුපල එකක්වත් මානව මානව හිත පිස කරපේව එකක්වත් නැහැ ඔය වෛද්‍ය පරීක්ෂණ සේරම දෙවෙනි ලෝක යුද්ධයේ එක එක මරනකොට පිටි ගහනකොට දැකපු දේවල් වල ප්‍රයෝජන අද ඔය තියෙන සෑම ඔය ගැජට් ලෝකේ තියෙන ඒවා මිනිස්සු මරන්න න්‍යෂ්ටික අවුද හදනකොට හම්බෙච්ච අතුරුපත්. ඉන්නේ ලෝක විද්‍යාඥයෝ 99ක් පාවිච්චි කරලා තියෙන්නේ මානවයා වහාම නැති කරන්න හදිසියෙ බෝම්බයක් නිපදවන. එච්චරයි අද තියෙන පරිශ්‍රණය. අතුරුපල තමයි අපිට එන්නේ කොමර්ෂල් ලෙවල් එකට. ඒ නිසා අපි ජීුණෙච්ච නැති නිසා අද ඉන්නවා. අපි තුන්වෙනි ලෝකේ රටක් නිසා අද අපිට මේ බුද්ධහම කරගෙන ඉන්න පුළුවන්. අම්මා කනවා අපි දිනුලා හිටියනම් මකනවා. අපි සංවිධානයක් නැහැ නේ අපිට මෙහා කියන දේ මම දන්නේ. යාගේ අපි රණ්ඩු කරකට ඔහි ඉන්නවා. කාටවත් අල්ලන්න බෑ මොන තාලින්වත් අල්ලන්න. අපි දෙල්ල තුනල එකතිලා ගැහුවනම් සමිතියක් හෙටව ටක් ගාලා බෑව සමිතිය විටින්ම ගත්තේ. ඒක නිසා small is beautiful ඒ පොඩි පොඩි පොඩියට හදාගෙන යන්නේ. ඒව නැත්තම් අලුත් මාර්තිකයට කියන්නේ ABCD ආර්තිකය කියලා අලබතල කොස් දෙල්. කාටවත් අල්ලන්නේ නැහැ. ABCD ගියාම කාටවත් අල්ලන්න බෑනේ. උඹලා ඔය මොන જાතු ඉංග්‍රීසි නම් තියෙන කෑම මොනවත් අපිට නැති වුණාට simple. ABCD දන්නවා අපි. මං කියන්නේ ඒක අලබදල කොස්දෙල් කන්න බලන අර ගන්න අපි වටන්න බෑ. අපි තියෙන කොස් ගස් කොච්චර. ඉතින් ඒක පිළිබඳව මේ තව මේ 2012 වෙන මොකටවත් වැදගත් නැහැ. 2012 ඔන්න ඔය ඔය පරිේශන කියලා ලෝකයේ කරපු මෙතෙක් කරපු හැම දෙයක්ම එළි වෙන වර්ෂේ. එළි වෙන වර්ෂේ මම ගියාට පස්සේ කතා කරන දෙතුන් දිනක් මට හැමදාම මේ පිළිබඳව හැම YouTube එකක්ම මට එනවා. මේ කරන විනාශේ එලි කරගන්න බෑ දැන්. දැන් බල වහගෙන ඉන්න බැරි තරම් තුවාලේ සරව ගන්නවා. ඔය නීල් ෆර්ගිසන් කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ ට්‍රෙන්ඩ්ස් එයා ට්‍රෙන්ඩ්ස් හයක් අල්ලගෙන තිනවා. එයා දැන් යුනිවර්සිටි එකේ ඉකොනොමික්ස් වලට උගන්වන්නේ ඒ ටික. තව හතර දින තව ඔව් හතර දිනක් විතර ඉන්නවා. ඒ මිනිස්සුගේ වැඩේම මානවයට කියනවා යක්ෂයිනේ දන ගහගෙන බුදියන්න බෑ නැගිටියව. උඹලට පෙන්වන්න හදන දේෙන් කරන්න හදන උඹ විනාශ කරන්නයි හදන්නේ. තනි තනියම නැගිටියා සංවිධානය වෙන්න එපා. කිසිම සංවිධානයකට ලක් වෙන්න එපා. මම එක දවසක් ඔය මේ සුබතරම් ස්වාමීන් වහන්සේත් එක්ක මං ආවා පාන්දර 4ට පිටත් වෙලා සුබතරම්ට. එනකොට සුද්දෙක් හිටියා කොණ්ඩේ බැඳලා අනම්මනම් කරා. ඌ මයි ළඟ වාඩිලා කතා කරගෙන ගමන් මම නිකන් උඹ නෝවිජියෙන්ද කියලා ආවා. මූ බය ස්වාමීන් වහන්සේ කොහොමද දන්නේ මම නෝවිජන් මම කෝ නම මම නෝවිජන් කම්පැනි එක වැඩ කරේ ওই නෝවිජන් මගේ නමක් කියලා මරු මීටරයක් ඔබ වහන්සේ ගාව තියෙන්නේ මම නෝවිජන් තමයි කිව්වා ඒතර මම කව මම ඇමරිකාවේ යන්න මට ඉන්විටේෂන් එකක් තියෙනවා. නමුත් මේ අර ස්වයින් ෆ්ලූ කියන එක ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මිනිස්සු මට එපයි කියලා එවලා තියෙන කිලෝ. ඔබ වහන්සේව කනවද කියලා එවලා. ඊට පස්සේ ඇයි කියලා. මම මේ කොමර්ෂල් බිස්නස් බව දන්නේ නැද්ද කියලා එවලා. එතකොට ස්වයින් ෆ්ලූ යනවා රටේ ලෝකේ රටවල් ගානක පැතිරලා මහා වේගෙට. ඉතින් මට ශිරෝමය පණිඩක් වෙලා තිබුණා. මෙල්බන් වලින් පණිඩක් කරලා තිබුණා යන්න එපා ස්වාමීන් වහන්සේ. මම දන්නවා කොහොමඩක්ව මට සත්ත පහක ගාණක් නැහැ කියලා. ඊට සූකෝ සෝමාසාන්ස දන්නේ නැහැ මේ සෙල්ලම් වල හැටි. මේ ඔක්කොම මේ විස බීජ බෝ කරලා ඒකට අදාළ බෙහෙත හදන කම්පැනියෙන් ඉසල විස බීජ රටේ දාලා ඒ විස බීජ ලෙඩ යාට පස්සේ මේක දෙන සෙල්ලමක් තියෙන්නේ ඒ ස්වයින් ෆ්ලූ වලට විසඳ හදන කම්පැනි විතරක් ඇමරිකාවේ ආර්ථිකය වැටෙද්දී ලාභ 100 700ක් පෙන්නලා තියෙනවා. ජෝර්ජ් බුෂ්ට මෙච්චර ගාණක් දීලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේලාත් කනවද ඔය කියලා මම කිව්වා මගේ කැමමක් නැහැ. ඉතින් අර මිනිසුන්ට වගේ වෙන්න ඕනේ තමයි මම කිව්වා මම යණ්ඩයි තියලා තියෙන කියලා මම ස්වාමීන් ගිහිල්ලා එකයි මිනිසුන්ට මම දැන් මෙතන කෙනෙක් උගන්වන්න. ඕකට ගහන්න කාටවත් බෑ මම දැන් මෙතන. දෙන්නේ ගියොත් ගැහුවා. එච්චරයි තියෙන්නේ මේ මිනිස්සුන්ට උගන්වන්න Tamanට පිට Taman ගවයි. මොනම සංවිධානයක්වත් නැහැ. මම දැන් මෙතන එකට ගන්න ඕනේ පුළුවන් තරම් ගන්න. පුළුවන් තරම් මිනිස්සු අරගන්න. ඒ මනසට විශ්වාසය ඇති කරලා දෙන්න. බාහිරින් කාටවත් අපිට මුකුත් කරන්න බෑ. ඔබ වහන්සේ කියන දේ විතරයි කියන්න තියෙන්නේ. කියලා ඉන්න විස්තරයක් මාර කතා කරලා කිව්වා. ඒත් මම ඒක පිළිගත්තේ නැහැ නිකන් මේ බොම්බයි මුටයි කතා වගේනේ. රංගන කතා වගේ කියලා. ඊට පස්සේ මෙහෙන් ගිය අර අපිට යුනිවර්සිටි එකේ මට අපේ ඉස්කෝලේ උගන්වපු ටීචර් කෙනෙක්ගේ පුතෙක් හම්බෙලා ඊමස කතා කරලා ගමන් බුද්ධහමි පාවලා තියෙන ගානහස මම දැන් සායිබබා දානවා. මේ කියන හරියක් කියන්නේ බොරුනේ. කියලා මං කෝ ප්‍රශ්න නෑ ඔබ සායිබබනේ මොකද මට වැඩන්නේ? මට කවදාකවත් එහෙම හිතෙන්නේ නෑ. ඊට පස්සේ කිව්වා අයියා ඔබ වහන්සේ කියන්නේ මොකද්ද බුදුහමන අනාත්මවාද ගැන කිව්වේ කියලා. මං කෝ බුදුහමන ආත්මයක් ගැන කියලාත් නෑ අනාත්මයක් ගැන කියලාත් නෑ මැදමාව තියන්න කියලා තියෙන්නේ කියලා කියනකොට අපි දෙන්නගේ 170 විතර යන වේගයක වාහනේ මූ වාහනේ ටක් ගාලා නැතර කරලා පාරමු. ඔබ වහන්සේ විතරයි කිව්වා මට මේ ලෝකේ ඉස්සලාම හදාට බුදුහාමුදුර ආත්මයත් එපයි කිව්වා අනාත්මයත් එපයි කිව්වයි කියලා තියෙන්නේ. මම කමේ වාහනේ වාහනේ පාරමැද පැත්ත කරගන්න මේ ඔක්කොමලා කියන අනාත්මවාදයක් කතා කරා කියලා නේ කියන්නේ මට ඒ පායලා තිබුණේ කියලා. මම කියන්නේ බුදුරජාණන්සේ කිසි දවසක මේ මිත්‍රවාදයක් නැහැ. ඇතයි කිව්වත් වැරදි නැතයි කිව්වත් වැරදි කියලා තියෙන්නේ කියලා ගිහින් දෙවලා ආවෝ ගෙනාවගෙන ඉවරලා 9:50 වෙලාව කාර් එක පාක් කරලා කිව්වා 11 වෙනකම් බහින්න එපා කිව්වා කාර් එක. මට කියලා දෙන්නේ කිව්වා මේ ඔබ වහන්සේ කොහෙන්ද මේ පොයින්ට් එක අල්ලගත්තේ මම කිව්වා පොයින්ට් එක අල්ලන්නේ මම කෙනීම සූත්‍ර පිටකේ කියවන්නේ ඊළඟට සාංශු මම මේක කී දෙනෙන් ඇහුවද මට තේරෙනවා කිව්වා අනාත්මවාදයට මේ කතා කරන එක වැරදි පක්ෂග්‍රාහී කියලා කිසි කෙනෙක් කියන්නේ මම කිව්වා මේ මේ මෙච්චරයි කියලා තියෙන්නේ කියලා ඊට පස්සේ මම අන ගන්න ගිහිලා ඇමරිකාවල කැනඩාවල පරයන පොත් සාපුවකට අනගහන කියලා කිව්වා සංස මෙන්න මේ ට්‍රෙන්ඩ් වල තියෙන පොත් කියවන්න ඒක මේ වෙන්න තියෙන දේවල් ගැන හොඳ ලස්සනට කියලා තියෙනවා. කොයි සූත්‍රෙන් කොයි සාත්‍රෙන් ගියත් බුදුචානන්ස මෙන්න මේක දැකලායි බණ කියලා තියෙන්නේ. ඊට පස්සේ උ දිගටෝ මේ පොත් ඒ YouTube මට හදලා එවනවා මේ ලෝකෙ ගැන මේ පෙන්වන්න හදන දේ වෙන එකක් යටිනූල යන එක වෙන එකක්. අපි භාවනා කරන කට්ටිය දැනගෙන ඉන්න ඕනේ මේ මේ බුදුජානසෝයි කියලා තියෙන හැම දෙයක්ම එදා ඉඳලා අද දක්වා පාතාල ලෝකේ පවතින වැරදි මතයි. ඒක දිගට පවත්වන්න මාර බලවේග ක්‍රියාත්මක වෙනවා. අපිට තියෙන ඒවත් එක රණ්ඩුවක් ඕනේ. අපි යථාර්ථයේ තේරුම් අරගෙන කෙලෙස් වලට ඉඩ නොතබා යන ගමන මොසක ඔය කිසිම පරිේශණයක මම දුද්දට පොළවේ අත ගහලා දිකුල කරන ලාභ සත්කාර තොර කිසිම පරිේශණයක් ලෝකේ නැහැ. බුදුජානක කියපු ආර්ය පරිේශණය විතරයි ඔය ලාභ සත්කාර කිසි දෙයක් මොකක්වත් නැති ඒ නිසා උන්වහන්සේ වෙනම නමක් දුන්නා ඒකට. අනික සෑම පරිේශණයකම එහි කටි ඔබ්ජෙක්ටිව්ස් ලියලා පටන් ගන්නවා. මේ පරිශ්‍රණයක හැටි එකයි. ඔබ්ජෙක්ටිව්ස් කියවන්න මොකද්ද ලියලා තියෙන්නේ කියලා. ඇනලයිස් කරලා බලන්න කාටවත් එහෙම කවුරුත් පිළිබඳ අනුකම්පාවෙන් කරන පරිශ්‍රණ තියනවාද කියලා උන් තමයි ලෝකේ ජඩම જાති. එහෙම කියනවා. එක්කෙකුටවත් නැහැ කක්කෝ. ලේ දැක දැක මිනිමස් කරන මිනිස්සු ඔය සිස්ටයි කියන මිනිස්සු අපිට plan හදන මිනිස්සු මම ළඟදී SLSI ගිහිල්ලා ලොකයින් ඇව්වා. ලොකයින් ඇව්වා. මුක්කම කතා කරලා ඉවර පැය එක විදිහටසේ මේක ඇමරිකන් ජර්ම් එක නෑ කියලා උඹ කියන්නේ කොහොමද කියලා. ඌ සොන්නස මේ SLS 1900 පොතෙන් තමයි බණ කියන්නේ කිව්වා මම. මම කිව්වා ඉතින් ඕ සුද්දට පුළුවන්ද කියලා අපේ මේ වැඩ වලට අපිට ක්‍රයිටීරියන් පෙන්නන්න. මේ වැඩේට. පරිස්සම් වෙලා කටයුතු කරන්න කිව්වා. මේවත් එක්ක ඉන්න එපා. ඉතින් ඇක්විලි ගත්තා. පිළිනකම මේ මේ ආයතනයක් වශයෙන් එන්නේ අපි දන්න ටිකෙන් අපි කරගෙන යන කියලා. ඒ හැම දෙයකම ওই සංවිධානය වෙලා තියෙන දේවල් වල ඒ ඒ තියෙන බොරුව, ඒ තියෙන එකේ තියෙන මේ පුස්ස, ඒ දේ මවාපෑම තමයි ওই 2012 එළි වෙනවා කියන්නේ. යම් කිසි කෙනෙක් යථාර්ථයේ ජීවත් වෙනවා. යම් කිසි කෙනෙක් මම දැන් මෙතන ජීවත් වෙන මේ මාසෙට අහලකින් යන වෙනසක් වෙන්නේ නැහැ මේ 2012. අනිත් සේරම වැරදි වැඩ කරමිනිස්සු ඒ වැරද්දෙම හැඳි ගෑවිලා යනවා. මොකද ඒගොල්ලෝ කරන්න ගියාට මේ දීර්ඝ වශයෙන් කරපු දේ කොහොම හරි කරකිලා අපහු වෙනවා. මම ඇමරිකන් ආර්ථිකය ගැන කියවන්න ඕන. මුකුත් නැහැ හෙන්න ගහච්ච සෝම් පිටනේ. දිගින් දිගට දිගින් දිගට ඒ තියෙද්දි ඇමරිකන් යුනිවර්සිටිස් වල ඉන්න ප්‍රොෆෙසර්ලා තාම කියනවා ආර්ථිකයේ ශක්තිමත් බය වෙන්න දෙයක් නැහැ මේ පාර හරියනවා කියලා. බලනකොට උට බිලියන් 70ක් විතර ගෙවලා ගන්නවා. පේපර් එක ලියනවා. ඒකෙල්ල උන් කරන්නේ මොකද බැංකු වල ඉන්න කට්ටියට පඩි වැඩි කරනවා. ආර්ථික විශේෂඥයන්ට පඩි වැඩි කරනවා. මේ දෙල්ලන් ටිකක් තියෙනවා. ආර්ය පරියේ ඔය පරිේෂණ කරන කතා කරනකොට පරිස්සමෙන් කතා කරන්න ඕනේ කාට අපි කාටද මේ මේ කාගේ පගා වැරෙනද කතා කරන්න කියලා හිතනවා. ඔය කතා කරන හැම කෙනෙක්ම ගතම් එකට වැඩ කරන්නේ. වාසමතර කවුරු ගෙව්වද නැහැ. එහෙම නැත්තම් ඔහොම කතා කරන්නේ නැහැ. ඔය කිසිම පරිශ්‍රණයක නෑ අපාසක මහත්තයෝ මේ බුදුහාමුදුරන්ගේ පරහිත කාමීත්‍යයක් අනම්මන නෑ කඩාගෙන කෑම තමයි තියෙන්නේ. මීයක් කඩන්නේ නෑ කවුරක්වත් අතලෙව කන්න නෑ. ඒකයි ඒකයි මේ ධර්මයේ තියෙන වටිනාකම. ඉස්සරහට යන්න යන Tamanට තේරෙන්න ඕනේ මේකේ හැංගිච්ච හිඩන් එජෙන්ඩා එකක් නෑ. සුද්ධ වශයෙන්ම මේකේ තියෙන රාග දෝෂ මෝහ ප්‍රහාණය විතරයි. එහාට ගිය ගමන් අපි ට්‍රැප් වෙනවා. අපි අහුවෙනවා. කිසිම මේ හැංගිච්ච න්‍යාය පත්‍රයක් තියාගන්න එපා. පුළුවන් තරම් එලි කරගෙන යන්න යන්න ධර්මයේ අරසාව තියෙනවා. සම්මාසනේ දෙවියන් ඒ ධර්මයේ එක්ස්පෙක්ට් කරනවා. මම මම මෙතන කියන එක දැන් එහෙම මම මෙතන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මම අපි මේ සෆොක් සෆොක් කියලා පරණ මේකක් තියෙනවා එංගලන්තේ පරණම බෞද්ධ සංගමයක් මේ අවුරුදු 100 ගානක එකක් ටිබෙටන් එකක්. ඒක පරණ බාන් එකක් අරගෙන හදලා. ඉතින් ඔය ශිරෝම කියන්නේ මේ දුලිප් ගයක් අයියා තමයි මාව ගෙනිච්චේ. ඉතින් මේ අම්මන්ඩි ඩෙන්ටිස් කෙනෙක්. තම්බි කෙනෙක් ඇවිල්ලා කිව්වලු මේ ඔය අන්තිම ටෙම්පරරි ෆීලිං එක අන්තිම එක මට ඉක්මනට කරගන්න ඕනේ කියලා. දුලිප් ගයක් අයියා කකුල පොලිය හැදලා කකුල නොන්ඩි. සපත්තුවක් දාගෙන ඉතින් හරි දක්ෂ ඩෙන්ටිස් කෙනෙක්. ඊට පස්සේ කොහෙද යන්නේ කියලා වඩවසේ මම රිට්‍රීට් එකට යනවා. තම්බි වනුසයා. ඉතින් මෙයාත් දැන් මට ඉන්වයිට් කරලා මට රිට්‍රීට් එකක් හොයලා ඉන්නේ. කොහෙද කියලා හරිද සෆොක් කියලා තියෙනවා. කොහෙද අර මේ විස්තර හලිවල බාන්නකොලු අවල් තන තියෙන කියලා බන්නකොට එක බෞද්ධ හදපු එකක් ඕන කෙනෙකුට ගිහිල්ලා දවස් 3-4ක් ඉඳලා යන්න පුළුවන්. අර මනුස්සයත් යන්නේ භාවනාවට කියලා නිකන් රිලැක්ස් වෙන්න. පස්සේ මෙයා එතෙන් ගිහිල්ලා අපි ගිය හැතම 80ක් විතර යන්න ඕනේ. ගිහිල්ලා මේ බාන්න එක ඇතුලේ මේ වගේ බුදුගේ මේ වගේ රවුමට හදලා තියෙනවා. බුදුහාමුදුර මෙතන ඉන්නවා. මම මෙතන වාඩින්නේ මේ ඉඳගත්තට පස්සේ මේක සම්පූර්ණ රවුම. ගියාට පස්සේ ඔක්කොම එක පවුලේ වගේ. අපි ගියේ 15ක් 20ක් විතරයි. ඊළඟ දවස් හතරක භාවනා කරා එක කෙල්ලෙක් හිටියා චෙකස්ලෝවකිය. සුදු ගෑණියෙකුත් හිටියා. අනිත ඔක්කොම සිංහලයි. ඉංග්‍රීසියෙන් කරේම. කරනකොට මේ මේ කෙල්ල ෆුල් ඉමෝෂනල් ගිහිල්ලා කිව්වා මට තේජා වූ තේරෙනවා කියලා. කිසි මං කොහොමද තේජා වූ මන් දාලත් නෑ අහලත් නෑ. ඔබ වහන්සේ උච්චර මහ ලොකු ඉංග්‍රීසි කතා කරන ඔය වචනේ අහලා නැද්ද කියලා. මං කෝ අහලා නෑ. ඊට පස්සේ කිව්වා මට මොකද්ද ෆැමිලියරි ටිකක් තේරෙනවා කිව්වා මේ කට්ටියත් එක්ක මෙතන හිටපේ කියලා. ඊට පස්සේ ඊට පස්සේ ආව ඇතර පේමචිරි හම්සුගාට ආවයි මම්මන්ඩි. ඉතින් ඒ කියනවා ඒ ගෲප් එකත් එක්ක ඉන්නකොට එතන ඉන්නකොට යාට තේරෙනවලු පුදුමාකාර විදිය මෙතන ඉඳලා තියෙනවා වගේ. ඉතින් ඒක මේ පුනරුත්පත්තියෙන් එන එකක්ද එහෙම නැත්නම් කොහෙන් එන එකක්ද අපි පැත්තෙන් කියනවා නම් කියන දේනේ ඉතින් කලින් හිටපු අපි එකට ඉඳලා තියෙනවා ඒ වගේ තැනක් කියලා. පස්සේ ඩික්ෂනරි එකේ බලන එක ෆ්‍රෙන්ච් වර්ඩ් එකක්. already seen. ඔව් already seen කියන එක. ඒ කියන්නේ අපි හුරුවක් තේරෙනවා. මේ පිරිසත් එක්ක ඉන්නකොට නිකන් නෑදෑකමක් වගේ ඇඳුනුම්කමක් එක පාට තේරෙන පටන් ගන්නවා. ඒ සමානම දාන්න සමානක් නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර ඇඳුම් දැක්කම ඉම්ප්‍රෙෂන් එකක් එනවා. ඉම්ප්‍රෙෂන් එකක් කැමැත්තක් දැකලා තියෙනවා අමුතු මේකක් ඇති. කැමැත්තක් හොකම. ඒ කියන්නේ ඔක්කොම නිකන් කෝඩඩ් වගේ. නෑ කල්ැතුව මේ ඔක්කොම වෙලා තියෙන්නේ කොයින්සේ වෙනකොටම එන ඉම්ප්‍රෙෂන් එක ඇත්තට මට අයිති නෑ. නමුත් ඒක නෑ බෑ කියන්න බෑ ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එක එනකොටම ඇවිල්ලා ඉවරයි. සංසාරයෙන් මේකක් එන්නේ. ඒක ඒ කියන්නේ අපි ඔය පුනරුත්පත්ති පිළිගන්නට එහෙම නැත්තම් කියන්නේ ජීන්ස් වල තියෙනවා කිය. අපේ ජීන් බෙස්ටෝ එකේ තියෙනවා මේවා තේරම. ඒක වැඩ කරනවා අපිට කියන්නේ නැතුව වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා අපිට තේරෙන්නේ නැහැ ඒක එකපාරට අපිට හැංගීමටයිල අපි අහුවෙලත් ඉවරයි. කොහොම වෙනවද කියලා එක කියන්න දන්නේ දැන් කොල්ල කෙල්ල යාළු වෙන එක ඉස්සර වගේ කේන්දර බල්ලා නෙවෙයිනේ ගොඩක් වෙලාට වෙන්නේ. ඒක උනාට පස්සේ සමහරට මේ යක්ෂණිය වගේ උන් ප්‍රේම ලව් කරනවා. හිතා ගන්න බැරි යකාට කන්නාඩි දාලා නැද්ද කියලා. යකාමයි. ඒ උනාට උගෙන් අහලා බලනකොට අනේ අම්මේ මොන සාලෙන්වත් ගලවන්නේ. කර්මක්. අර ඩෙජාවෝ කියන එක ටෙම්පරල් ලෝ වෙපිලෙප්සි කියලා ෆීචර් එකක් තියෙනවා ඒක රෙකග්නයිස්ඩ් ෆීචර් එකක්. ඒ කියන්නේ මොකද්ද? ඩෙජාවූ ෆිනොමිනන් එක ටෙම්පරල් ලෝ බෙපිලෙප්සි කියලා සිට් ජාතියක් තියෙනවා. ඒ පාට වෙන ජාතියකේ මොලේ කොටසේ එන ඉලෙක්ට්‍රික් ඩිස්චාර්ජ් ඒ ඒ ඩිස්චාර්ජස් එනකොට ඔය එකක් අමුතු ගඳවල් එනවා. අමුතු රසවත් එනවා. ඔය අනිත් එක ඔය ඩෙජාවූ. කලින් මම මේ ෆිනොමිනන් එක දැන් දැක්කා කියලා ඒ ඒ ඒ ෆීචර් එකත් ඔය ටෙම්පරල් ලෝ බෙපිලෙප්සි වල තියෙන දෙයක්. තියෙනවා. ඒක තමයි ඔය සංඥා ස්කන්ධේ විස්තර කරනකොට කියන්නේ. සංඥා ස්කන්ධේ විස්තර කරනකොට ඒ කියන්නේ රූප වේදනා පහු කරගෙන සංඥාවත් එක්ක අපි නිතර වැඩ කරන්න පටන් ගන්නතර පස්සේ අපිට නොහිතපු දේවල් හිතෙන්න පටන් ගන්නවා. ගඳවල් එන්න පටන් ගන්නවා, රසවල් එන්න පටන් ගන්නවා, ඇහෙන්න පටන් අර ගන්නවා. ඒක මේ ඉඳුරංගෙන් ඇහෙනට වැඩිය ප්‍රකටයි. ඉතාමත්ම ප්‍රකටයි. නමුත් ඒ වෙලාවේදී ඉන්ද්‍රිය ප්‍රතිබද්ධවද මේක වෙන්නේ ප්‍රතිබද්ධ නැද්ද කියන එක ඒ මනසට අදාහ ගන්න බැරි වෙනවා. ඒ ඒ ඒ බෝඩර් එක පයින්නවා. හිතට හිතට වදින්නේ මේ ගඳ හිතට වදින්නේ. ඒකට මේ මනුස්සයාට පැහැදිලිව මේ කාටද ඇට්‍රිබියුට් කරන්නේ. මේ මේ මනුස්සයත් එක්ක තමයි මේ ගඳ තියෙන තියත් එක්ක ඔයක වෛර කරන එක තරහ වෙනවා. නමුත් මේ දෙවෙන්න සම්බන්ධ වෙනවා හරි අහිංසකයි. සද්ද ඇහෙනවා. ඒ සමහරු කියනවා මට කන්නේ මිත්‍ර සූත්‍රය ඇහුණා මට රත්න සූත්‍රය ඇහුණා. ওই දේව භාෂාවෙන් කතා කරනවා අනම්මනම් දෙල්ලම් ගොඩක් තියෙනවා. ඒ හැම එකක්ම මේ ඔය දැන් ඔය transformation of consciousness කියලා research series එකක් කරනවා ඇමරිකාවල ඒ කියන්නේ කොන්ෂස්නස් එක එක එක ස්ටේජස් වලින් ඔය රූප වේදනා සංඥා සංකාර වශයෙන් වැඩිගෙන යනකොට එක ස්ටේජ් එකක් තියෙනවා මිස්ටික් වර්ල්ඩ් එකේන. එක එකනට එක එක පැති වලින් එන්නේ සමහරට ගන්ධ කමන්ට රස සමහරට මේ ආලෝක එක එක නිමිති නැත්නම් සද්ද ඒව එන්න පටන් අරගත්ත පස්සේ ඒ ඒ මනුස්සයාට පූර්ව දැනුමක් තියෙනවනේ මේක ස්ටේජ් එකකදී මෙව ඇවිස්සෙනවා. මේක ඇඟට ගන්න එපා මේක මම කියා ගන්න එපා මගේ කියා ගන්න එපායි කිව්වොත් ඒ මනසට පුළුවන් ගේ කොට එන්න. එහෙම නැත්නම් ගුරුවරත් එක්ක තරහ වෙනවා. අර එන එක ඉන්ද්‍රිය ප්‍රතිපදද නැද්ද කියලා අල්ලන්න බෑ මනසෙන් යටි හිතෙන් ඇති කරන එළියට දාන එකක්ද එළියෙන් ඇතුළට එන එකක්ද කියලා අල්ලන්න බෑ. ඒ සංඥාස්කන්ධ වෙනකොට මහායාන බුද්ධහමී දැන් මේ පොත සිංහලට දාලා තිනවා ඔය මේ සූරංගම සූත්‍රය කියන එක. ඒකේ 10 පොලක භූතියෝ 10 දෙනෙක් පෙන්ලා තියෙනවා. ඒ කියනවා මේ මත්තමට ගිහිල්ලා භාවනා කරනකොට මගේ යාළුවෙක් එනවලු. එයා ඇවිල්ලිවලා මං ඉස්සර වාඩි වෙලා මට ඔක්කොම පේනවා. උඹ දැන් අවසවල් දෙවියෝ උඹව තෝරාගෙන තියෙනවා. උඹට මේ මේ මිෂන් එකක් තියෙනවා. උඹ ඒක කරන්න ඕනේ කියලා දැන් මේ මගේ මං කවදාවත් දන්නේ නැති යාළුවෝ මයි ළඟට ඇවිල්ලා කියන්න පටන් ගන්නවා. කියන්න පටන් ගන්නකොට මාත් වයින් වෙලා එනවා ඇත්ත නේනම්. මේක මගේ ඇතුලේ දැන් ඇවිසිලා තිබුණේ මේ වන්සත් ඒකම කියනවා. ඉතින් අරයට සුදු උඩ ආසනයක් දීලා සුදු ඇඳගෙන වන්දනා කරන මෙයා කියන දේ අහලා ඊට පස්සේ මමත් නදිනවා. ඇන්දිර ගිහිල්ලා සීලෙත් කඩලා චරිතයත් විනාශ කරලා මගට යනකන් ටිකක් ලාභ ප්‍රයෝජන දෙනවා. දීලා මේ මිනිස්සුත් නැති වෙලා යනවා. අර ඒක ආධ්‍යාත්මික ජීවිතේ ඔක්කොම ඉවරයි. ඒකේ 10 දෙනෙක් ඒ භූතයෝ නන් දාලා තියෙන එක එක දාලා 10 දෙනෙක් පෙන්නනවා. ඒකේ කියලා තියෙනවා කවදාකවත් නැති විදිහට බුදුන් විදිහට බණ කියීමේ හැකියාව වෙනවා කියලා. කවදා කියවලන ටික ටක් ගාලා කියලා මේ ඉන්ටර්ප්‍රිටේෂන් එක දෙන්න පුළුවන් මොන වෙනවද දැන කියන මනුස්සයා දන්නෙත් නැහැ. ඒ වගේම අන මනුස්සයා හිතන දේ එයාගේ අම්මලා තාත්තලා කොහෙද ඉන්නේ අනම්මන සුව කිරීමේ ශක්තිය ගොඩාක් එන්න පටන් අර ගන්නවා කියන්නේ. ඒ හැම එකක්ම ට්‍රැප් එකක්. මනස කරන ට්‍රික් එකක්. ඉතින් නිවන නෙවෙයි නම් බලාපොරොත්තු වෙන්නේ මේ ට්‍රික් එකට අහු වෙනවා. නිවන බලාපොරොත්තු වෙලා දන්නවා මේ මේ කෝලං කරගෙන හිටියොත් මගේ වැඩේ හරියන්නේ නැහැ. යනවා. නමුත් දැන් ඉන්නේ ලොකු හරියක් වෙන්නේ භාවනා කරන්නේ නිවනට නෙවෙයිනේ. මේ ට්‍රැප් එකේ අහු වුණාට පස්සේ බලනකොට දැන් මෑත අවුරුදු 30 ඇත ලංකාවේ බලන්න පෙළින පිස්සු භාවනා ලෝකේ මොන විදිහකින් නෑ බෑ කියන්න බෑ අතේ පෙළෙන කරලා දෙනවා. නමුත් ටිකක් ස්ටඩි කරගෙන ඉන්න විනාඩි අවුරුදු 20ක් යනකොට මොකද වෙන්නේ කියලා මනුස්සයාට. උන් හිටි තැන් නෑ නන්නත්තරයි. විකාල කෙලින්ට පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ ළඟදී කෙනෙක් අපේ ගෙදර ආවා. කම්පියුටර් එකක් අරගෙන ඒකෙන් කියන්න පුළුවන් ඉන්න භූත ප්‍රමාණය. <laughs> භූත මීටරයක්. භූත මීටර. ඔව් අපේ ගෙදර එක තැනක් තියෙනවා භූත ඇත්තම නෑ. අයියෝ අපරා. මා භූතියොත් නෑ. තව තැනක් තියෙනවා සීද හැපක් මේ භූතෝ ඉන්නවා. අපු මන්තර ගත බුදු නැති. නැත්නම් නැත්නම් යන්න තේ බුදු ඉන්න තැන යන්න තේ. ඒක අත්‍යවශ්‍යම එහෙම ඇත්තටම මගෙන් දෝ යන්නේ. නෑ මම අපුරු මිනිහා ඔය පාතු කාවට. <laughs> හැබැයි ස්වාමීන් වහන්සේ තාමත්ම වගේ කියුතු කෙනෙක් කිව්වා. ආයේ මොකද ඒ ක්‍රෙඩිබිලිටි 100ට 100ක් තියාගෙන ඉන්නේ. ඒකෙන් තමයි ඒකෙන් තමයි කන්නේ. ඒකේ කියලා තියෙන මේ මිනිස්සු එනකොට ඒ සංගෙතේද ඒ මාසේ දාසන විභූෂණ නිසා ඒ එන මිනිස්සයා වැඳගෙන පිළිගන්න. පිළිගත්තට පස්සේ අතේ පැලෙන්න එකක් දෙයක් කරලත් පෙන්නනවා. කරලා පෙන්නුවට පස්සේ ඉතින් මේ අර සූරම්බට්ට ගාවට බුදුහාමුදුර වගේ භූතෙක් ඇවිල්ලා පෙනී හිටියා කියන කතාව තියෙනවා. මමයි බුදුහාමුදුරුවෝ මං ඉස්සලා කියපේක වැරදි ඒක කරෙක් කරන්නයි මං ආවේ කියලා පෙනී හිටියා. ඉතින් සූරම්බට්ට දන්නවා පැහැදිලිව බුදුහාමරන්ට වරදින්නෙත් නෑ දෙකකුත් නෑ කියලා. මොකද්ද ට්‍රික් එකක් කරලා ඉවරලා ඔය මේ මොකක් ලස්සන කරන මිනිහා එකේ නිවන් දකින්න. ඒ වගේ මේ වැඩවලදී එන්නේ ඒ ක්‍රෙඩිබිලිටි කියන එක ඇඩ්වර්ටයිස්මන්ට් වලින් එමේ හොඳටම දාන්න. ක්‍රෙඩිබිලිටි එක හරහා තමයි මේ මේක කරන්නේ. කරලිවල ඒ විතරක් නෙවෙයි මිස්ටික්ස් වලින් දෙක තුනක් කරලත් පෙන්නන. කරලා පෙන්නුවට පස්සේ සාමාන්‍ය මෙටීරියලිස්ටික් කෙනෙක් වුණත් නැවත සලකා බලන තැනට යනවා. භාවනා කරන මනසේ යථාභූත ඥානය කියන වචනේවත් අහලා තිබ්බනම් ඔච්චර සෙල්ලම් තිබුණා ලොක්ක අපිට කියලා දෙනවනේ පොඩ්ඩක්. අපි ඒකට කැප වෙලා ඉන්නකොට අපිට ලොක්ක එනවා පොඩ්ඩක් කියලා දෙන්න තිබුණානේ. ඇයි එන බුදුහාමුදුරු කිව්වේ නැත්තේ ඔවා? දැන් අපිට කියන්න පුළුවන් නම් ටෙම්පරේචර් එක කියන්න පුළුවන් නම් මෙතන ටෙම්පරේචර් එක මේකයි. මෙතන humidity එක temperature pressure එක. හරි කියන්න පුළුවන් සතියත් එක්ක බලනකොට භූතයන් අපිට ඇති වග මොකද්ද? මොකටේ? මේ අස්පනා අපිට පේන දේත් එක්ක බුදුහාමුදුරුවෝ යථාභූත ඥානේ කායේ කායානුපස්සී කියද්දී මේ නොපෙන දේවල් වලට යන්න අපි මේ අවස්ථාවාදීන තියෙන අපිට ඉක්මන් කරන්නේ. අවස්ථාවාදී වෙන්න එපා. opportunities වෙන්න එපා. අපිට කෙටි ක්‍රම නැහැ. අපිට තියෙන මේ දාඩිය හරහමයි මේ දුක හරහමයි මේ මේ චතුරාර්ය සත්‍ය හරහමයි තියෙන්නේ ඒක බුදුහාමුදුර අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා අපිට දීලා තියෙන්නේ කිටි ක්‍රම හොයන්න යන කට්ටියට තමයි කොක්ක වදින්නේ දැන් ඔය පහුගිය දවස්වල දඬුව මුදලාලිට අහුණා කට්ටිය එහෙම නැත්නම් ඔය ඔය සක්විතිට අහුණා ඉක්මන් ලාභ ගන්න කියලා එහෙම ඉන්වෙස්ට් කරන්න දැනති කටිය ප්‍රශ්නයක් නැහැ. දක්විතනේ කවුරු වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ හැම එකෙම තියෙනවා වෙනෙවට වැඩිය මොකද්දෝ දිලිසෙන ගතියක්. ඒ වගේම ප්‍රතිඵල ඉක්මනින් බලාපොරොත්තු වෙන පිරිසක් ලෝකෙ හැමදාම ඉන්නවා. සරුවචන්සේ නිසා කය මම භාවනාදී උනත් කායනුපසනාවදී වේදනානුපසනාව කරන්න හදනවා. වේදනානුපසනාවදී චිත්තානුපසනාව කරන්න හදනවා. ඒක වරදී කියන්න නම් බෑ. හැබැයි දන්නවනම් මේ ඩේන්ජර් එක. වරදින්නේ නැහැ. මේ ඩේන්ජර් එක දන්නේ නැතුව යනවා නම් කායනුපස්සනාව විතරයි වෙරිෆයි කරන්න පුළුවන් එකම දේ. ඉතින් ඒක බලන්න පුළුවන් මේ දේ ඇත්තද නැද්ද කියලා වේදනානුපස්සන චිත්තානුපස්සනාවද වරද්ද ගත්තොත් තමනුත් ඉන්නේ අර වගේ මේ විකෘති මනසක නම් කොහේයිද කියලා කවුද දන්නේ? ඒ වගේ බුදුහාමුදුරු දීලා තියෙන බොහොම down to earth ABCD system එකක්. අපිට තියෙන්නේ ABCD ක්‍රමය තමයි. හරි එහෙමීට යන්නේ. ඉතින් අපි කියන අපි අන්තිම බස් එකේ ඉන්නම් හදිසි කට්ටියට. හදිසි කට්ටියට යන්න කියනවා. හිමීට මිට අනේකයි තියෙන්නේ. මේ සංඥා ස්කන්ධය පිළිබඳ උපක්ලේශ ඇත්තටම අපේ තේරවාදී සතහන් වෙලත් නැහැ. සංස්කාර පිළිබඳව හරි භයානක විදිහට සතහන් කරලා තියෙනවා. සංඥා සංස්කාර දෙක අපිට අලුතෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියන්නේ. වේදනා ප්‍රසන්නතික තමයි ඔය දස උපක්ලේශ වශයෙන් අපේ පොතේ සඳහන් වෙලා තියෙන්නේ. රූපස්කන්ධේ කොටස් ටිකත් අපිට ටිකක් රෙකෝඩ් වෙලා තියෙනවා. සංඥා ස්කන්ධය පිළිබඳව මේ කියන කතාව දිහා බලනකොට මිස්ටික්ස් පැත්ත ඒක හරීම කියවනකොට තේරෙන පටන් ගන්නවා අපි මේ මෙතෙක්කල් පිස්සු නොවැටි හිටපු එක ලොකු දෙයක් කියලා. එහෙනම් අපි මේ අපි වෙරිෆයි කරන්න පුළුවන් මේ පොළවේ ගමන් කරන නිසා. අපි ගියා නම් බැරි වෙලා හරි හදිසි ක්‍රමවලට ඉක්මන් ක්‍රමවලට ඕන තරම් ට්‍රැප් තියෙනවා. පුළුවන් තරම් අර කායේ කාය අනුපස්සේ නිතරම බලලා Tamande මේ කය පදනම් කරගත්ත කය මූලස්ථානය කරගත්ත තැනට ගියාම වරදින දෙයක් නැහැ නේ. වැරදුනත් වැඩි වරදින ඉසලාප වෙන්න පුළුවන්. ඒකත් එක්කම තමයි නැත්තම් මේ ආශ්වාස ප්‍රශ්වාස වායු පොට්ටබ්බ ධාතු වගේ එක යනකොට හුඟක් ඉක්මනට යන්නත් බෑ හුඟක් පැටලෙන්නෙත් නෑ. අනුපුරු අනුපූර්ව පිළිවෙල යන්නේ. සම්මාසර කලින් සම්මාසේ කියපු අනාත්මය ගැන කතා කරනකොට ඉස්සර ඔය අනාත්මය කියන එක කියන්නේ දැන් සාමාන්‍ය තේරුම ආත්මයක් නැහැ කියන එකනේ. දැන් ප්‍රසිද්ධ බුද්ධඝමී ප්‍රසිද්ධියේ තියෙන කඩේට කියන්නේ ට්‍රාන්ස්ලේෂන් එක. ඉස්සර මාත් දැන් ඕක අහනකොට අනාත්මය ආත්මයක් නැහැ කියනකොට ඒක එච්චර තේරුමක් ආවේ නැහැ. මුලින් බුද්ධඝම ගැන ස්ටඩි කරන්නේ. ඊට පස්සේ මජ්ජි සූත්‍රය වගේ කියනකොට තමයි අහුනේ මේ ඈත කාලෙදී මම කැත්තේද නැත නැත්තේද නැත. එතකොට ඒක දැන් මහා කච්චායන කච්චායන ස්වාමීන් වහන්සේ කෙලින්ම සරුවත්යන්සේ සඳහන් කරනවා. කච්චායන සූත්‍රයේ කෙලින්ම කියනවා ආන කච්චායන ඇත්තේ කිව්වොත් ඒක ඒකාන්තයක් නැත්තේ කිව්වොත් ඒකාන්තයක්. ඇත්තේත් නැති නැත්තේත් නැති මැද මාවතයි මගේ මාවත. නමුත් දැන් ප්‍රසිද්ධිය මේක තියෙනවනේ. ඒ බ්‍රාහ්මණාගමට ගහන්න හදාගත්ත ආයුධේ. ඒගොල්ලෝ ඇත්තේ කියන නිසා අපි නැත්තේ කියන. නමුත් අපි දන්නේ ඒක කියවෙනින් අපි උදාහරණ මිස්ටර් ප්‍රසන් කරනවා. ඇත්තේ කියන්නත් එපා නැත්තේ කියන්නත් එපා මැද මාවතේ තමයි අපිට ගමන තියෙන්නේ. ඒකේ තමයි ඒ කාලවල තමයි ඔය මේ මෙයා මේ සංඛ්‍ය ගැහුවේ බුද්ධාගමට. ඉන්දියාවේ නැති වෙන්න බුද්ධාගමට ගැහුවේ මේ අද්වෛත වේදාන්තය අරගෙන බුදුරජාණන්සේ ඇත්තේත් නැත නැත්තේත් නැත කියප එක අරගෙන තමයි ගැහුවේ. මේ සංඛ්‍ය දර්ශනය. ඒක ඒක තාමත් හරි ප්‍රහෙලිකා ජනකයි. නමුත් භාවනා කරන්න යනකොට දැන් අපි ඔය ඊයේ කතා කරපු බණේදී බලනකොට සතිය තිබුණත් හොඳයි නැත්ත් හොඳයි. ශ්‍රද්ධාව තිබුණත් හොඳයි නැත්ත් හොඳයි කියන දැන කියන්නේ ආත්මය තිබුණත් හොඳයි නැත්ත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ ඇති දෙන්නේ අදහන්නේ ඉස්සරහට එන දෙන්නේ. එහෙමකට ආත්මය එනවා තියෙනවාමයි කියලා අපි රණ්ඩු කරලා ඔප්පු කරලා පෙන්වන්න ඕනෙත් නැහැ. නැතුවාමයි කියලා පෙන්වන්න ඕනේ. හැබැයි පොඩි ට්‍රික් එකක් මම මට පේනවා සෙල්ලම් කරන්න. දැන් මේකේන ආත්මේ තියෙනවමයි කියවන ඌට ගහන ආත්මේ නැහැ කියන එක. දැන් මේ ආත්මේ නැහැ කියනනම් තියෙනවා කියන එකෙන් ගහනවා. ඉතින් ඌ ඌ ඒ දාන ආගියුමන්ට් එක හරියට කවුන්ටර් ආගියුමන්ට් එක ඩෙවලොප් කරනවා. මිස කලින් දහත කරන යන කොඩියක් නෑ මලක පෙන්වන්න ගන්න මෙයා කියාගෙන එනවනම් ආත්මයි කියලා ඌට අනාත්මෙ පෙන්වන්න කැට පිටින් තියෙන්න ඕනේ පොයින්ට්ස් මේ ආත්මයි කියනවනම් අනාත්මෙ පෙන්වන්න තියෙනවා දෙන්නට මට රටා කිව්වා ගියා දෙන්නත් එක ගැටි ගැටි ඉන්නේ දැන් අනාත්ම කියන එකේ ට්‍රාන්ස්ලේෂන් එක අනාත්මද ඒක තමයි කියන්න තියෙන්නේ. නමුත් අපි තේරුම් අරගන්න ඕනේ අපි ආස්වාස ප්‍රසවාසයේ ඇල්ලුවාට ආස්වාස ප්‍රසවාස ගන්න නිවන නෙවෙයි. අදුක්කම සුඛ වේදනාව ඇල්ලුවාට ඒකෙත් නතර වෙන්නේ නැහැ. බුදුන් කියන්නේ උපවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති. අන්ත දෙක අතහැරපන් අන්ත දෙක අතහැරන මැදයකට වටිනවා. මැද ඉන්න අතර මැදත් අතහැර. මොන තාලෙන්වත් අහු වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ දීලා තියෙන ක්‍රමයේ ගත්තාම අපිට අල්ලගන්න කියලා දෙයක් නැහැ ධර්මයේ කියලා. ඊගාවදී අල්ල ගැනීම සඳහා මේක අතහැරපන්. ඊගාවදී අල්ලගන්න මේක අතහැරපන්. අතහැර අතහැර ගියාම එකම තැනකවත් කූඩාරම් ගහන්න ඉඩ තැනක් නැහැ. කැම්ප් එකක් ගන්න තැනක් නැහැ යන එකයි තියෙන දිගින් දිගට. යන්න පටන් ගත්තට පස්සේ ධර්මයේ පුදුම විදිහට මේ තිරියම් කරලා අලුත් කරලා අරගෙන යන එකත් කරනවා. අපිට ආගියු කර කර කාට ඔප්පු කරන කාට ඒ. කවුරු කියන ආත්මේ ජීනකේ හොඳයි තියාගන්න අපිටම. අපිට රිදෙන්නේ නැහැ. නැහැ කියනවා නම් ප්‍රශ්න නැහැ ඉතින් ඔබට. අපුණත් විතරක් දෙකක් දෙකක් දමලා අනිනවා. ආවුද තියෙනවා. අහගෙන ඒවට උත්තර දෙන්නේ නැහැ. විපස්සනා කරන කඩේ විග්‍රහ විග්‍රහ කතා නැහැ. මොන විදිහක කවුරු ඇවිස්සෙන කතාවක් තියෙනවා නම් අතෑරියා ගියා. මොන විදිහක කවුරුත් කුචු කවන්නේ. පුළුවන් තරම් මගේ අරගෙන යන වෙලාවක් තියෙන. එතකොට එනේන ප්‍රශ්න ප්‍රමාණය අඩුයි. එහෙම නැති වෙලා හැම වෙලාවෙම කොකු. හැම වෙලාවෙම විග්‍රහ කතා කියලා කියනවා. ඒ කරන කතාවෙන් ඇදි ඇදි ඇදි ඇදි ඇදි ඇදි ඒක මේ විපස්සනාදී පුළුවන් තරම් කැපෙන්න පටන් ගන්නවා. හොඳයි අපි මම හිතන්නේ විනාඩි 5ක් විතර වැඩිපුරත් අරගෙන තියෙනවා. විනාඩි 10ක් විතර වගේ. අපි හතරට නැවත එකතු වෙනවා මේ සමූහ භාවනාවක් සඳහා. ඒ අතරමැද ගිලම්පසකට සහ සක්මන සඳහා විවේකී තියෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.